මේ ධර්ම දේශනාව සඳහා අපි කප්පින සූත්‍රය කියලා සර්වචනාචි විසින් දේශනා කරන ලද වටිනා සූත්‍රයක් සංයුත්ත නිකායේ සංග්‍රහ වෙච්ච සූත්‍රයක් ඉදිරියෙන් තියාගත්තා. ඉතින් ඒකේ අපි ඊයේ පොඩි හඳුන්වා දීමක් කළා පසුබිම නිදානය ඒක හටගත් ආකාරය ගැන මතක් කරන්නේ සරුවචන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක මේ කප්පින මහා ස්වාමින් වහන්සේ නැත්නම් මහා කප්පින ස්වාමින් වහන්සේ අසල ස්ථානයක සරුවචනanse සමීපයේම යම් භාවනා සමාධියකට සමවැදිලා හිටියා බොහොමම බොහොමත්ම ප්‍රසන්නයි. එතකොට සරුවචන් වහන්සේ ඉන්න පිරිසගෙන් අහනවා මහණෙනි මේ කප්මේ මහානා නැත්නම් මේ කප්පින ස්වාමීන් වහන්සේගේ ශාරීරියේ හැලහැප්පිල්ලක් මොනවාක්වත් උඹලට පේන්න තියනවාද කියලා. කියන්නේ හැලහැප්පිල්ලක් නැතුව හොඳට වාඩි වෙලා භාවනා කරනවා කියන එකයි මේකෙන් කියන්නේ. ඒතකොට සංඝයා වහන්සේලා කියනවා ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ මේ වගේ සංගමෙද භාවනා කරනකොට නෙවෙයි තනියම Tamange විවේක ස්ථානයක හිටියත් කවදාකවත් මේ ස්වාමීන් වහන්සේගේ හැලහොල්මනක් නැහැ. බොහොම tempත්ව භාවනා කරනවා කියල. එතකොට සරුවචනාංශය ඒකෙන් අවස්ථාව අරගෙන ඒ ඉංගියක් කරනවා යම් කිසි කෙනෙක්ගේ භාවනාවේ යම් යම් අඩුපාඩුකම් කියනවා. මේ කයේ සහ හිතේ සැලීම් වෙනවා. ඒ භාවන හොඳට වශී කරගත්තට පස්සේ ඒ භාවන හොඳට ගුරු කරගත්තට පස්සේ භාවන හොඳට සිද්ධි කරගත්තට පස්සේ ඒ පුද්ගලයාටම තේරෙනවා මේ කයේ සහ හිතේ සැලීමෙන් දෙන අඩු වෙනවා. ඉතින් ඒක අන්තිමට පිටට පේන තරම්. ඉස්සල්ලා සැලෙනකොටත් පිටට පේනවා. ඊට පස්සේ ඒ චංචල නිශ්චල ගති තැම්පත් වෙනකොටත් පිටට පේනවා. ඉතින් සරුවචනාංශ මේ මහා කප්පින ස්වාමීන් වහන්සේගේ භාවනාවේ ඒ තරම් අදබල සමාජයට ආවට පස්සේ ඒක නිකන් ඉංගියකට රූපකයකට නිදර්ශනයකට අරගෙන මහා සංඝයාට මතක් කරනවා බලන්න මේ ශරීරයේ මේ භික්ෂුවගේ ශරීරයේ කිසිම හැලහැප්පණක් නැහැ කියලා. ඉතින් මේ මහා කප්පින ස්වාමීන් වහන්සේ පීයත් මතක් කරගත්ත විදිහට 80 මහ ශ්‍රාවකයන් අතර භික්ෂූන්ට උපදේශ දීමේ ප්‍රථම ස්ථානයේ දිනාගත්ත බිකුණෝපදේශක මහා ස්වාමීන් වහන්සේ නම සර්වචනාංශගේ නම් ලැබපු වර ලැබපු ස්වාමීන් වහන්සේ නමක් කලින් රජ කෙනෙක්. ප්‍රාන්ත රාජ්‍යයක ඉඳලා තියෙන්නේ ඒ විස්තරේ සාමාන්‍යයෙන් අටුවා බලනකොට පේනවා. ඒකට කතා රසයට ඒක හොඳයි. ඉතින් අපි පොඩි වේලාවක් අරගනිමු. ඒ ස්වාමීන් වහන්සේ මේ හා සමාන සමාධියක් මේකට කියන්නේ ඉන්ජන කම්පන නැති ඉන්ජන ස්පන්දන නැති සමාධිය කරන ආනින්ජ සමාපත්තිය කියලත් මේක සමානට සඳහන් කරනවා මේකට අරියත් ඵල සමාපත්තිය කියලත් කියනවා කයේ කිසියම් සැලීමක් නැති සමාධිය. ඒසා සමාන සමාධියකට එන්න පත්විච්ච මේ මහා කප්පින ස්වාමීන් වහන්සේ ඉස්සර රාජ්‍යයක් මෙහෙवला තිනවා. ඉතින් වරින් වර ඒ නිතරම සැලකිල්ලෙන් ඉන්නවලු ලෝහිකේ කොහේ හරි ශාසනයක් තියනවාද කියලා බලන්න. මොකද බොහොම අදුමුත්තර සරුවචනසාරගේ කාලේ ඉඳලම මේ විදියට මහ රහත් භාවයකට ප්‍රාර්ථනා පුරාගෙන ඉන කෙනෙක් නිසා. ඉතින් දවසක උයන් කෙලියට ගිය වෙලාවකදී වෙළඳ පිරිසක් ඇවිල්ලා ඒ වෙළඳ පිරිස රජ්ජුරුව බහැදකලා පඳුරු පාක් උඩන් උදලා තිනවා. ඉතින් රජුරෝ ඒවා බාර අරගෙන තමන්ගේ වෙළඳ ව්‍යාපාර කරන්න අවසර දෙන්න එපායි. නිකන් හරියට ඒ සමාජිකත්වය ගන්න වගේ රජුරෝ ගාඩ ගිහිල්ලා පඳුරු පහක් උඩ පෙනුමක් පෙන්වන එක කරනවා. ඊට පස්සේ කොහින්දලා දාවට පස්සේ කියනවා විශේෂවත් මුරින්දලා ආවි. ඊට පස්සේ අහනවා කොහොමද මේ විස්තර කියනවා කියනවා බුද්ධ ලෝකේ උපාදෝ කිය. බුදුන් ලෝකේ පහළ වුණා කියලා මේ හාමුදුරන් ඇග කිලිපොල්ල යනවා. හාමුදුරනේ රජුරෝ කිලිපොල්ලා ගිය ගාම්ම ඒ වචනේ ගෙනාවට යාට කහවණු ඔච්චර දෝ ගාණක් අර වෙළඳ නායකයාට දෙනවා. ඊට පස්සේ තව මොනවද ඔයාලට කියන්න තියෙන්නේ කියලා. එතකොට කියනවා දේවයන් වහන්සේ ධර්මයේ ලෝකේ පහළ වෙලයි කියලා. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරු දේශනා කරන ලද කොටසක් බුද්ධ දේශනාව නැත්නම් බුද්ධ ධර්මය ත්‍රිපිටකයේ වශයෙන් පැන ගිලා තියෙනවා කියලා සවස් නුරු මුල් කරගෙන. එතකොටත් බොහෝම සතුටක් පහළ වෙලා අනුරු පාකුඩම් දෙනවා. එනතන් මේ කහවණු වලින් ස්තුති කරනවා. ඊට පස්සේ අහනවා තවත් මොකද්ද සැපත් නුවර? ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ සංඝරත්නයත් පහළ වෙලයි කියලා. දැන් ඒ අනුව ගිහිගේ අතහැරලා ඒ අනුව පිරුවේ පුරණ සංඝරත්නයත් කසාවතින් බබලනවායි. එතකොටත් යාට ඒ කියන කින වාරේ ස්තුති කරලා එතනදීම තමන්ගේ දේවින්නාසයට අනෝජා බිසවට ලියුමක් ලියනවා මම ප්‍රාර්ථනා විචිදී හම්බුණා මට රාජසිරියෙන් කිසිම කැමැත්තක් ඇත්තේ නැහැ මම මෙතනින්ම පිටත් වෙනවා උයනේ ව්‍යංශිරි විඳිමින්ම පිටත් වෙනවා කියලා ඊට පස්සේ ඒ වෙළඳ පිටිසකින්ම වෙළඳ පිටිස පණිවිඩය අරගෙන යනවා ගිහිල් ඉවර වෙලා මේ වෙච්ච සංසිද්ධිය කියනකොට අනෝජාබිසවටත් ඒ ඇහෙන ඇහෙන වාරේ බුද්ධි බුදුන් ලෝකේ පහළ වුණා ධර්මයේ ලෝකේ පහළ වුණා සංගරත්නේ පහළ වුණා කියලා ඇහෙන ඇහෙන වාරයේ සතුටක් පහළ වෙලා ඉස්සරල නම් හිතනවා මේ අටුවාව නිකන් සාමාන්‍ය වගේ කතාවල කතා රසයක් ඇති කරනවා. මේ මිනිස්සුන්ට මේ මිනිස්සුන්ට රජ්ජුරුව මෙච්චර කහවණු භාගයක් දුන්නා කියන ප්‍රසාදේ ගනුදෙනුවත් එක්ක තමයි අනෝජබිසව ඉදිරිපිට වෙලඳ වෙලඳු කතාව පටන් ගන්න. එතකොට බිසවට සැකයක් වෙනවනේ මේ යක්ෂයෝ මගේ රජ්ජුරුවන්ට බොරුවක් කියලා සෑහෙන ප්‍රසාද ලබාගෙන තිනවා මේ මිනිස්සු බොරුකාරයෝ කියලා. ඊපස්සේ බිසවටත් ඇහෙනකොට බුදුන් ලෝකේ පහළ වුණයි කියලා එයාටත් ඉන්න බැරි වෙනවා තෑගිනෝදී. ධර්මී ලෝකේ පහළ වුණා සංඝයා ලෝකේ පහළ වුණා කියලා. ඊට පස්සේ කියනවා ඉතින් මේක අහලා තෑගි දුන්නා විතර රජු මොකද කරේ? ඊට පස්සේ පණිවිඩය දෙනවා. පයින්ඩේ. මේක සාසනය කියලා කියනවා. දීලා කියනවා මම ගියා. ඒක ලියලා කියනවා මම ගියා. එතකොටම ඒ අනුජබිසවත් ඒහා සමාන ක්‍රමයකට අජ්ජුරු ආසේ පිට නැගලා නම් එයා සරත් එක නැගලා පිටත් වෙනවා. මේ පිටත් වෙලා විවිධ ප්‍රාතිහාර්ය පාමි ਸਰවචනාංශ ළඟට යනවා. ගිහිල් ඉවර වෙලා ඒ ਸਰවචනාංශේ දේශනා කර ਸਰවචනාංශෙත් මේ මහා කප්පින මහරතන් වහන්සේගේ පැමිණීම දැනගෙන පෙරගමන් වඩිනවා. පෙරගමන් කියලා කියන්නේ නිකන් ඒ පැත්තට බින්ද පාත වඩිනවා. දකින්නකොටම ඒ කප්පින රජුරවන්ට ලොකු ප්‍රසාදයක් පහළ වෙලා මේ වෙන්න ඇති සරුවචන් වහන්සේ කියලා වැඳලා කතා කරනකොට සරුවචන්සේ දේශනා කරන ධර්මයේදී එතනදීම රහත් භාවයටපත් වෙනවා. ඉතින් ඊට පස්සේ අනෝජාබිසවත් පැමිණෙනවා. එතුමිටත් ධර්ම දේශනා කරනවා. ඊට පස්සේ පිටිපස්සේ සහචර පිරිස දාස් ගණක් එනවා. ඒ ඔක්කොමලා පැවිදි වුණාට පස්සේ දවසක සරුවචනන්ච අහනවා මේ සහචර භික්ෂුන් වහන්සේලාගෙන් බලට නිතරම අපේ මහා කප්පින තෙරුණ ආංශය අර්ථින් ධර්මෙන් අනුශාසනා කරනවා කියලා. ඒතර කියනවා කවදාකවත් අර්ථෙන් ධර්මෙන් අනුශාසනයක් නැහැ. අහෝ සුඛං අහෝ සුඛං කිය කියා බුදුමාකාර විදිහට විවේක වෙනවා. බුදුමාකාර විදිහට විශ්‍රාම වෙනවා. බුදුමාකාර විදිහට හුදකලා ජීවිතයක් ගත කරනවා. බුදුමාකාර උපේක්ෂාව කියන්නේ නිතරම අහෝසුකං අහෝසුකං කියනවා. ඉතින් ඒ ආම්බ පිටිසත් ඒතවනාරාමේ ඉන්න අනිත් ඔක්කොම හිතලා තියෙන්නේ මේ ස්වාමී කප්පින රජු ස්වාමින් වහන්සේ ගියේ පැවිද්ද කලකිරිලා අර විඳපු රජසක වෙන කල්පනා කර කර විශ්වෝප වෙනවා කිය. විඳපු රජසප හොඳයි අනේ මං කරගත්ත මෝඩකමක් කියලා අහෝ සුඛං මගේ රජ සැප කියලා හිතනවා කියලා තමයි පිරිස හිතන්නේ. නමුත් සර්වචන් වහන්සේ ඒක එලි කළා කියනවා මේ ඊතාවත් වගකීම් භාර තත්වක ඉඳලා නිදහස් වෙලා පාරමිතා සම්පූර්ණ වෙලා ඒ ලැබිච්ච ඥානෙන්ජ සමාපත්තිය නැත්නම් අරියත් ඵල සමාපත්තියට ගිහිල්ලා එහි විවේකයේ තමයි මේ අහෝසුකම් අහෝසුකම් කියලා විඳින්නේ. නමුත් කාටවත් උපදෙස් දෙන්නේ ඔබද දෙන්න යෑම විවේකීට බාධාවක් කියලා බුදුමාකාර විවේකාභිරතියක් ඇති කරගෙන ඉන්නවා. ඊට පස්සේ දරුවත් chance කතා කරලා කියන එහෙම කරන්න එපා මේ පිළිසෙට අර්ථෙන් ධර්මෙන් අනුශාසනා කරන්නේ. ඒතර 1000ක විතර පිරිසක් ඉන්න මේ ශාන්තිය හිටි වනම එකම දේශනාවකින් 1000ක් රහත් කරවන්න තරම් තාමත්ම ගැඹුරු ධර්ම දේශනාවක් කරනවා ඊට පස්සේ ඒ සිද්ධිය කාටත් වගේ වෙනසක් ඇති කරන ආශ්චර්ය ජනක දෙයක් පෙර ඇසු නොවිරු දෙයක් ඊට පස්සේ සරුවචනාංශාර ඒතු දග්ගපාලියෙන් එහෙම නැත්නම් මේ භික්ෂුන් වහන්සේලාගේ eh, ගුණ ප්‍රසිද්ධ කරන වෙලාවක මහා කප්පින මහ රහතන් වහන්සේට බික්කෝ වාදක වශයෙන් ප්‍රධාන තැනක් දෙනවා. ස්වාමීන් වහන්සේ අවවාද දීමේදී අය මොනවාක්වත් හරියටම අවවාද කරන්න පුළුවන් කෙනෙක් විදිහට ස්තුති කරනවා. මේ ස්වාමීන් වහන්සේ තමයි මේ මේ කය නොසොල් වෙන සමාපatti කර සමාධිලා ඉන්න වෙලාවක සරුවචනසේ ඒක ප්‍රස්තුත කරගෙන ධර්ම මාතෘකාවක් මතු කරගෙන මතක් කරලා දෙනවා මේ උන්නාංශේ මේ මහා කප්පින ස්වාමින් වහන්සේ ආනාපානෙ කියලා පැමිණලයි කියන්නේ. ඉතිසල්ල සරුවචනසේ කියන යම් කිසි කෙනෙක් හිත කය දෙක සමාධි භාවනාවකින් සංසුන් කරගත්තොත් එයාගේ ඔය ඇලෝල්මනක් නැත්තඳ යන්න පුළුවන් නැත්නම් ඉතින් සැලකිලි තියෙනවා. සැලෙන ගතිය තියෙනවා කියලා. ඊට පස්සේ සරුවචනාංශය මහනවා මොන වගේ දෙයක සමාධිගත කෙරුවොත්ද මුකක් අරමුණු කරගෙන භාවනා කරොත්ද මොන නිමිත්තෙහිද මේ විදිහට කායචිත්ත දෙකේ ඉන්ජන පන්දන නැත්නම් සැලෙන ස්පන්දනේ නතර වෙන්නේ කියලා සරුවචනාංශිත ඕනි මාත්‍රකාව මතු කරා. ඒක තමයි ආනාපාන සත්‍ය. ඉතින් ඒ ඒ ඔය පරිණවෙනි සූත්‍රය ආරම්භ කරනකොට තියෙන නිදාන කතා ගෙවම් කරගෙන මම අද දවසේ මාතෘකාවසෙන් ඉදිරියෙන් තියාගත්ත ආනාපාන සති සමාධිස භික්කවේ භාවිතත්තා බහුලී කතත්තා අනෙන් මේ ආනාපාන සති සමාධිය ආගේ භාවනා කිරීම සහ බහුලීකත කිරීම නිසා නේව කායස ඉංචිතත්තං වා භන්දිතත්තං වා කයේ සලීමක් හෝ ස්පන්දනයක් නැහැ හිතේ සැලීමක් හෝ ස්පන්දනයක් නැහැ කියලා. ඉතින් මම ඊ අර ධර්මදේශනාව સમાප්තියේදී ඉතිහාසගත සිද්ධියක් මතු කරා ශ්‍රී ලංකාවේ බුද්ධ ධර්ම ගැන කතා කරනකොට ඔය මහසි භාවනා ක්‍රමේ නැත්තම් ඔය පිම්බි මැකිලින් භාවනා ක්‍රමය ගෙනාවට පස්සේ ඒකට පැවඳිච්ච කොතලාවල රජය බණ්ඩාරනායක රජය බුරුමෙන් පෙම් පිරිසකින් වාට පස්සේ මත්ය කොට පටන් ගන්න පස්සේ තමයි ඔය කඳු පොඩ දෙල් කොට භාවනා මධ්‍යස්ථානේ පටන් ගත්තේ. ඒකේ භාවනා කරන පිරිස දිහා ඒ භාවනාකාරයෝ අපි බුද්ධඝමී අයිතිකාරයෝ අපි කියලා වැරදි දක්නා සුලුව බලන පිරිසක් පහළ වුණා. බුද්ධඝමී බාහරධාරකාරීත්වය තියාගෙන නම කවදාකවත් භාවනා නොකරන. ඉතින් ඒගොල්ලෝ දැක්ක මේ භාවනා කරන පිටි සැලෙනවා. හෙල්ලෙනවා. ඒ වගේම අත ගැස්සෙනවා. මේක දැක්කට පස්සේ කිව්වා ඔය භාවනා ක්‍රමේ වැරදි. මේ භාවනා ක්‍රමේ වැරදි නිසා තමයි මේ ඒ ගැස්සීම් සලීම් සමානට ඇස් දෙක සට සට සට ගාලා ගහින්න පටන් ගන්නවා. සමානට අතක් පැද්දෙන්න පටන් නැත්නම් කාලය පැද්දෙන්න පටන් ගන්නවා. මේ වගේ নানা ආකාර රටාවල් මේ වගේ පිරිසක් භාවනා කරනවා බලා ඉන්නකොට මතුවෙන්න පුළුවන්. ඉතින් මේකට හරියට චෝදනා කරා මේ භාවනා ක්‍රමයේ වැරදි මේ උද්දේ පිම්බීම හැකලින් භාවනාව ස්වභාවික නොවන නිසායි මේ කය ඉන්ජන සහ පන්දන ඇති වෙන්නේ. කයේ කම්පන සහ ස්පන්දන ඇති වෙන්නේ කියලා. මේකට බොහොම දුරදිග ජාත්‍යන්තර ලිපි ගණ දෙන සිද්ධ වුණා. මේ පාඩයත් සමාජලට ඉදිරිපත් කරන්න ඇති මහා ශීක්‍රමයේ බොරු කරා. මේක මේකේ ලියලා තියෙනවා ආනාපානසත් සමාධිස්ස භික්ඛවේ භාවිතත්තා බෞලී කතත්තා නේව කායේන කායේ ඉංජි තත්තං වා පහන්දි තත්තං මහණි මේ ආනාපාන සති භාවනාව වඩා කොට වර්ධනය කරගත්ත නිසා කයේ හෝ කයේ ස්පන්දනයක් හෝ චලනයක් ආවේ නැහැ හිතේ ස්පන්දනයක් හෝ චලනයක් නැහැ කියලා ਸਰවඥ දේශනාවක් මේකේ තියෙනවා. ඒතර කියන්න පුළුවන් මේ බිම්බි මැකිලිම කරන නිසා මේ සැලෙන්නේ ආනාපාන කෙරුවා නම් එන්නේ නැහැ. කියන්න මේක මේ මේ පාඨය ඕන කෙනෙකුට උද්දත කරන්න ඉඩ තියෙනවා. මොකද මේ ਸਰවඥාන්සේ මතක කරලා කියනවා මේ මහා කප්පින මහරතන් වහන්සේ ආනාපාන සතිය කියලා පැමිණිච්ච නිසා උන්වහන්සේට කයේ සැලවීමක් හෝ ස්පන්දනයක් නැහැ. හිතේ සැලවීමක් හෝ ස්පන්දනයක් නැහැ කියලා. නමුත් මේක සම්බන්ධව ආනාපාන සති භාවනාව සම්බන්ධව මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් රචිතයයි සම්මත පරිසම්බිදා මාර්ගයේ ඒකෙල් පෙන්නලා දීලා තියෙනවා මේ ආනාපාන සති භාවනාවේ මේ කියනා වූ නොසැලෙන ස්පන්දනේ නොවෙන කයක් ඕ නොසැලෙන ස්පන්දනේ නොවන හිතක් ඇති වෙන්නේ මෙන්න මෙච්චරක් අවස්ථා බහු කරාට පස්සේ මුල් මුල් අවස්ථාවල පුදුම විදිහේ කම්පන සහ ස්පන්දන පහළ වෙනවා කියන්නේ පටිසම්භිදා මාර්ගය නිසා පිටු ගාණක් ඒ වගේ රචනයක් මං හිතන්නේ මානව සාහිත්‍යයේ තියෙයි කියලා ආනාපානය කරනකොට සැලෙන්න ඉඩ තියෙන ස්පන්දනය වෙන්න ඉඩ තියෙන සෑම සංසිද්ධියක්ම වාර්තාගත කරලා තියෙනවා. එතකොට මේ ථේරවාදය කියලා කියන්නේ අපි මේ ධර්මය කියලා රකින්නේ බුදුමාකාර ප්‍රායෝගික වටිනාකමක් ඇති ඉතිහාසයක්. දුමාකාර ප්‍රයෝජනීය සලකලා උපයෝගී භාවයේ සලකලා විස්තර ලියන ලද පටිනාම සාහිත්‍යයක් පසුකාලීනයක විසුද්ධි මාර්ග අටුවාවට විනය අටුවාවට මේ පටිසම්භිදා මාර්ග අටුවාවෙන් අරගෙන විස්තර කරලා දීලා තියෙනවා ඒකෙදි පේන තියෙනවා ආනාපානේ පටන් අර ගන්නකොට මේ මේ දේවල් වැරදුනොත් මේ මේ විදියට හිත කලකොල වුණොත් මේ මේ විදිය කම්පන චංචල සිද්ධ වෙනවා කියලා. මම නැවතත් කියනවා වෙන්න පුළුවන් හැම එකක්ම වාර්තා වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ පොතත් පිටු 400ක 500ක විතර ඇති පොතක්. මේ පැත්තේ පාලිය තියෙන මේ පැත්තේ සිංහල තියෙන සාමාන්‍ය බුද්ධ ජයන්ති මුද්‍රණයක්. මේක සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ පොතක් විදිහට බාර ගන්නවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ රචනය කරලා දක් කියලා හිතලා ති කියලා විස්තර කරලා තියෙනවා. ඒකේ ආනාපාන සති කියලා කතා කියලා මම මේ පිරිස වලට ආරාධනා කරනවා කාට හරි වගේ විවේකයක් තියෙනවා නම් කෙලින්ම රාහුල හාමුදුරුවෝ කියලා බුදුහාමුදුරන්ගෙන් ඇඟිල්ලෙන් අල්ලගෙන රාහුල කුමාරයෝ මහාන උඹේ හේවණල්ලත් මට සැපයි කියලා අතර ලේ කිරිසි හොඳට සම්බන්ධයක් ඇති වුණා වගේ ඔයත් අන්නත් බුදු සුවඳ බඳින්න ඕනේ නම් ඒ ආනාපාන සති කතා ටික කියවන්න. කියවනකොට තේරෙනවා මේකේ මේ හරියට අනෙන් කිරි බීලේ වරෙච්චාම මේ දරුවගේ කිරිසි හොඳ තියනා වගේ ඒ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ විසින් ලේ පිට එහෙම නැත්නම් දෙකට කඩපු කහ කෑල්ලක් වගේ තාමත්ම විස්තරව මේක ලියලා තියෙනවා. ඒ නිසා කාටවත් මේ ආනාපාන සතිය කෙරුවොත් ස්පන්දන චංචන කම්පන ඇති නොවේයි කියලා කියන්න සාක්ෂියක් වශයෙන් මේක ගන්න බෑ. හැබැයි මේක සාක්ෂි වෙන්නේ පටන් ගන්නකොට මේ වගේ සැලීම් වගේක් එනවා. මෙන්න මේ සැලෙන්නේ මේක නිසා. මේ සැලෙන්නේ මේක නිසා. මේ සැලෙන්නේ මේක නිසා කියලා ඔක්කොම හරියට මේ ප්‍රස්තාරයක් ඇඳලා කොටු ලකුණු කරලා තියෙනවා වගේ ලකුණු කරලා තියෙනවා. මෙන්න මේක ගෙවම් කරගෙන කරගෙන කරගෙන යනකොට මේ කායාගේ ඉන්ජන ස්පන්දන හිතේ ඉන්ජන ස්පන්දන ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙනකොට ඒ යෝගාචර ලැබෙන මේ තහවුරුව අකම්පිත බව ආනෙන්ජ ගතිය තමන්ටම තමන්ගේ ප්‍රගතිය මැනගන්න අමහර විටක උපමානයක් වෙන්න ඉඩ තියෙනවා. මිනුම් දන්නක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ගා කිවසිල්ලෙන් වැඩ කරන්නේ. ගා කිවසිල්ලෙන් වැඩ කරනවා. එතකොට තමයි මේ ඇති වුණා වූ මේ කම්පන චංචල ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තලතුණා බවට නොසැලෙන බවට පත්වෙමින් පත්වෙමින් යෝගාවචරයා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳව පාඩමක් උගන්වනවා. ඒක දැන් මෙතන තියෙන කම්පන චංචල නැති ස්ථාවර භාවය හොඳයි. ඒක තල තුනාකමක්, ඒක භාවනා දියුණුවක් කියන ආකල්පයෙන්. බැලුවොත් ළමයි ශෙල්ලම් කරන්න හදලා තියෙන පුංචි ළමා වෙනකට ගිහිල්ලා පොඩි උන් පෙත්ත පදිනවනේ. සීසෝ පදිනවා. කිල්ලෝරේම වාඩි වෙච්ච එකනා ඊගම දුවන කියලා වාඩි වෙන කෙලවර තමයි යා ගොඩාක් උයල පහල යනවා. ඉතින් සමහර වෙලාවට ළමයි ගොඩක් ඉන්නවා නම් එයා ඉස්සරහින් තව කෙනෙක් ඉන්නවා. එයා ඉස්සරහින් තව කෙනෙක් ඉන්නවා. මැද බෙත්ත හයි කරලා තියෙන අක්ෂයට කිට් වෙන්න කිට් වෙන්න කම්පන චංචල අඩුයි. අර ක්‍රීඩාලෝලී කෙනාට සිද්ධි බහුල භාවයේ කැමැති එක්කනට ඒක පාඩුවක්. යාට ඕන කරලා තියෙන දෙපැත්තට ගිහිල්ලා පුළුවන් තරම් උයල පහල යන්න. අවුචි ළමයි වැඩි කවට අර පෙත්ත දිගේ වාඩි වෙනවා සීසෝ එක දිගේ වාඩි වෙනවා මැදට එන්න එන්න එන්න එන්න ඒ ලය තියෙනවා, ඒ ආරේ තියෙනවා. නමුත් අර කම්පන චංචල අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි ආනාපානය හරියනකොටම මම මේ වචනේ නැවතත් අවධාර්ණයෙන් කියනවා. ආනාපානයට මුණ දානකොටම මේ කම්පන චංචල වගේක් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආනපනේ හරි බවට ලකුණු තමයි ඒ කම්පන චංචල. මම මේ කර ප්‍රකාශනය, මේ වචනය, මේ නැත්නම් මේ වාක්‍ය මම නැවතත් මේ විදිහට කියනවා. ආනාපානට බහින හැම කෙනාටම ආනාපානෙ හරියන්නේ නැහැ. ඉතින් කියලාම තියෙනවා නාහම් භික්කවේ මුට්ටසතිස අසම්පජානස්ස ආනාපාන සතිය වදාන කියලා. මහන්නේ මේ මූඩ වෙච්චි මොට්ට වෙච්චි සතියක් සහිත සම්පජඤ්ඤේ නම් නුවණ නැති කෙනාට මම ආනාපානිය ආනාපානෙ හරියයි කියලා කියන්නේ රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒ ආනාපානෙ හරියනවයි කියන්නේම හුස්මට හිත ගියයි කියන්නේම සෑහෙන සුබ ලකුණක් නැත්තම් අපිට ගිනාපු පාරමිතා තියෙනවා. නැත්තම් අවශ්‍ය ඒ කර්මජව උපනිෂේ සම්පatti තියෙනවායි කියන්නේ උගාක් හොඳ ලකුණක්. මේක දැන් කාලේ නවීන විද්‍යාව පැත්තෙන් කියනවනම් ආනාපානේ හරි ගියා නම් ඒක මේ පපුව එකක්මට heart pressure heart attack වලට හොඳම බේත. ඕනම වෙලාවක heart attack එනකොට පුළුවන් නම් ආනාපානට හිත දාන්න ඒක පුදුමාකාර සාන්තියක් ඇති කරනවා. එහම යම් කිසි කෙනෙකුට තියෙනවා නම් මේ අධික රුධිර පීඩනය ආනාපාන තමයි බේත ඒ හොඳට අධික රුධිර පීඩනය ඇවිල්ලා ඔළුව තෝන්තු කරන වෙලාවේ ආනාපාන හිත දාපු ගමන් පැහිගෙනින් බත්තලිය වතුර බත්තලියකට ඇල් වතුර දැම්මා වගේ එහෙම බහිනවා. අන්සිද්ධි ඉතිහාසගත සිද්ධි දෙකක් මම දැකලා තියෙනවා. එකක් මේ ළඟදී ඇමරිකාවේ වාර්තා වෙලා තියෙනවා ඒ එනෝන මාත්‍යා ස්නායු පිළිබඳ වෛද්‍ය විශේෂඥවරියක් එයා කැඳවලා තියෙනවා විශේෂයෙන්ම මේ මොලේ ක්‍රියාකාරකම් පිළිබඳව නිකුත් වෙන තරංග ආධාරණ වැඩපිළිවෙලකට නමුත් ඒ විශේෂණේ වෙලා තියෙන මේ පරිශනාගාරයේ සාමාන්‍යයෙන් මානසික රෝග පිළිබඳව මේ ගවේෂණය කරනකොට ඒ පරේෂණ ගන්නට එන්න හරියක් එන්නේ පිස්සෝ තමයි. කවදාකවත් සෞඛ්‍ය සම්පන්න මිනිහෙක් ඒකට ඇතුල් කරන්නේත් නැහැ ඇතුල් කරලත් නැහැ. භාවනා කරන කෙනෙක් ඒ පැත්තකට යන්නේ. මොකද මේ පරීක්ෂණ කරලා හැමදාම පොලිමක් තියෙනවා. ඒ පොලිමට එන්නේ මානසික අසහන තියෙනවා. ඉතින් මේ නෝන මහත්තයා වරුදු කරලා තියෙන්නේ මානසික අසහන තියෙන කට්ටියගේ මොළයට ඒ ඉලෙක්ට්‍රෝඩ්ස් දාලා වැඩ කරනකොට අල්ල ගන්න. මෙන්න මේ මේ විදි අසහන තියෙනවා කියලා. නමුත් මේ පරිශනාකාරයේ වෙනසක් වෙලා තියෙනවා මේකට වරින් වර භාවනා කරන අය දාලා සෞඛ්‍ය සම්පන්න මනසක් වැඩ කරන්නේ කොහොමද කියන විප්ලවීය ව්‍යාපාරයේ පටන් ගත්ත පරිශනාකාරය. ඉතින් මේ නෝන අතර කියලා තියෙනවා බටහිර වෛශ්‍ය විද්‍යාව කියලා කියන්නේ ලෙඩ වෙච්ච මිනිස්සුන්ගෙන් පටන් ගත්ත ලෙඩුන්ගේ ලෙඩ තනක්. බඩසික මානසික විද්‍යාව කවදාකවත් සෞඛ්‍ය සම්පන්න මනසක් කියන එක මොනම තාලෙකව නිර්වචනය කරන්න බෑ. නිර්වචනයක් කරන්න උත්සාහ කරලත් නෑ කල්පෙට. නමුත් මේ මෑතක අවුරුදු 20ක් විතර ඇතුළත මේ භාවනා කියන පාලම දිගේ පණිවිඩේ පොට්ටක් ගිහිල්ලා දැන් තියෙනවා ඇමරිකාවේ පරිශන ගන්න හතරක් පහක් ඒකට වරින් වර භාවනා කරපුවා ගෙන්නලා භාවනා කරනකොට නිකුත් වෙන තරංග ඒවා සෞඛ්‍ය සම්පන්න තරංග හදාarලා තියෙනවා. මේ නෝන මාතයට ඒක මේ Tamange විශේෂයට විශේෂයට නෙමෙයි වෘත්තියට ගන්නලා තියෙනවා. ඉතින් මෙයාගේ වැඩේම කවුරු හරි ආපුවාම මේ මැෂින් එකට දාලා එයා පරීක්ෂා කරලා බලන මොන මොළේරද්ද තියෙන්නේ මොන මානසික අසහනයක්ද තියෙන්නේ මොන විකෘතිද තියෙන්නේ මොන කම්පනද මොන චංචලද චිත්ත කම්පන කාය කම්පන බලනවා. ඔය කලාතුරකින් දානවලු පිනලා දෙනවලු හදිසි පරිශන සඳහා භාවනා කරන අය එදාට පේන පටන් ගන්නවා මේ මැෂින් එක කවදාකවත් නැති විදිහේ සෞඛ්‍ය සම්පන්න චිත්ත තරංග නිකුත් කරන බව දැකලා තියෙනවා. දවසක් මේ නෝනට හිතලා තියෙනවා තමන්ගේ ඔළුවට මේක දාලා බලන්න. ඒක තියෙන්නේ හෙල්මට් එකක් වගේ එකක් දැම්මට පස්සේ හැම පැත්තෙම මේ ඉලෙක්ට්‍රෝඩ්ස් වදිනවා. මේක දාගෙන විශාල තිරේ බලනකොට මට heart attack එකක් ඇවිල්ලා. දැන් දන්නවා යොරයි. දැන් මේ පේන්නේ heart attack එකක්. ඒ ලකුණු ඔක්කොම පහළ වෙනකොට මේක මොකද්ද? දයෝපගත සිද්ධියකට කලබල නොවී ඉන්න හිතලා තියෙනවා. දැන් මේ තිරේ Tamange මොලේ වැඩ කරන හැටි පේනවා. ඒක දැන් මැරෙමින් පවතිනවා. එහෙම නැත්නම් හෘද වස්තුව අපි කියන විදිහට මේ පපුව එකක්ම ඇවිල්ලා. අපි ගැක්කමේ තියෙන ප්‍රධානම භයානකම දේ තමයි හිත චංචල කම්පන වුණොත් ඒ වැඩි හමාරයි. ඉතින් මේ නෝන මහත්තයාට මේ පණිවිඩේ මේ මේ කමටහන සුද්ධ වෙලා තියෙනවා මම මෙතෙන්දි සැලෙන්නේ නැතු මේක දිහා බලා ඉන්නවා කියලා. සම්පූර්ණ ක්‍රියාවලිය මුලැමැදාක දැකලා තමන්ම ඒ heart attack එකෙන් ගොඩ ඇවිල්ලා ගොඩ ආපු දාසේ මේක විස්තර කරපු දවසේ ඉඳලා එයාද මුළු ලෝකෙටම භාවනා උගන්වන ප්‍රධාන භාවනා ගුරුවරයෙක් බවට පත් වෙලා තියෙනවා. බුද්ධ ධර්මණේ ඍජුව කතා කරන මෙන්න මේකයි මේක වෙන්නේ කියන එක හරියට අත්දකපු දෙයින් කතා කරලා තියෙනවා. ඒක බෑ මම මට ඉස්තිර කරලා කියන්න බෑ වෙලාවේ ආනාපාන සතිය වැඩිවද කියලා බෑ සතිය නම් තියෙන එක බව මුඳ ලස්සනට විස්තර කරනවා. ඒක නිසා මේ ආනාපාන සතිය වඩන කෙනාට හරියට ආනාපානෙ හරියාගෙන යනකොට අර එහෙමෙන් කම්පන චංචල ටිකක් එන බවත් ඒකම ආනාපානයේ සුබ නිමිත්තක් විදියට ඉවර වෙනකම්ම කරනකොට භාවනා ජීවිතයේ කියලා පැමිණෙන බවත් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අර පටිසම්භිදා මාර්ගයේ නොකිය කියන. උන්වහන්සේ ධර්මසේනාධිපති සේනාසනාධිපති සේනාධිපති වාතයෙන් මේක විස්තර කළාට ආනාපානේ කරගෙන යනකොට ඇතිවෙනේ කම්පන චංචල ආනාපානේ මුදුන්පත් වීමේ ලකුණක් බව නම් කවුරුත් පිළිගන්න කැමති නැහැ. මුගව දෙනෙක් හිතන්නේ ආනාපානේ කරගෙන යනකොට ඒ ඇතිවෙන කම්පන චංචල සතිය කැඩීමක් වශයෙන් සමාධිය කැඩීමක් වශයෙන් ආනාපානේ නැතිවීමක් වශයෙන් අභෞව්‍ය අසා මේ අභාග්‍ය සම්පන්න දෙයක් විදිහෙන් අකරතැබ්බයක් වශයෙන් ඒක නිසා හුඟක් වෙලාට ඒ කර්මස්ථාන පැත්තක තියලා මෛත්‍රී වඩනවා. නැත්නම් ආනාපාන මේ බුද්ධානුස්සතිය වඩන නැත්නම් ගුරුවරයා මාරු කරනවා. නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානේ මාරු කරනවා. අයි මේක මේ බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් නිසා. ඒක නිසා මම හිතනවා බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා ආනාපාන සති භාවනා නොකලා නෙවෙයි යම් යම් යතිවරයන් වහන්සලා කරන්න ඇති. නමුත් කිසිම කෙනෙක් දැනගෙන ඉඳලා නැහැ ආනාපානෙට මුණට මුණ දාන වෙලාවේදී. නැත්නම් ආනාපානෙට ආපాతගත වෙනකොට මුලිච්ච වෙනකොට මේ කයේ හිතේ නොතිබිච්ච ඉන්ජන පන්දන වගේක් එන බව ඒ පූර්ව නිමිත්ත තිබිලා නැහැ. මේක බුද්ධ ජයන්තියෙන් පස්සේ ගෝ දෙනේ භාවනා කරලා කරලා කර්මස්ථාන චර්මික දැකලා නොකිය කිව්වා ඒ විදිහට පොඩි සැලීම් ටිකක් ආවට කම්පන චංචල ආවට බය වෙන්න එපා ඒක හොඳ නිමිත්තක් ඒ තියේද්දි ආනාපානෙම විශ්වාසයෙන් බලන්න සතිය ඉස්සර කරන බලන්න එතකොට අපි නොදන්න ගමනක් අපේ සංසාරෙ මෙදෙක් නොකිය ගමනක් යන්න පුළුවන්. මෙන්න මේකට තමයි ලංකාව ගැහුවේ. ගානපන නෙවෙයි මහසි භාවනා ක්‍රමයේ කරනකොට මේක බොහොම ඉක්මනට එන්න පටන් ගත්තා. ඒ බොහෝ ජවාතික භාවනාවක් ඒ මහසි භාවනා ක්‍රමේ නැත්තම් පිම්බි මැකිලින් භාවනාව මේ නිසා වට කරගෙන ගහන්න පටන් අරගත්ත භාවනා කරන තැම්පත් වෙන්න තියෙන්නේ මේ මොකද්ද වෙන්නේ මේ සැලෙනවනේ මේ හෙල්ලෙනවනේ මේ ස්පන්දන වෙනවනේ මේ කම්පන වෙනවනේ කියලා ගහන්න පටන් ගත්තා. ඉතින් අර මම ඊයේ මතක් කරා වගේ ඉන්ද්‍රකීලේ වගේ හිටපු අපේ මහා තෙරුණාචල තුන් නමක් විතර ඉදිරිපත් වෙලා මේක වෙනුවෙන් බෙනී හිටියා. උන්වහන්සේලා ත්‍රිපිටකයක් දැනගෙන හිටියා භාවනාත් කරලා තිබුණා ආරණ්‍ය ප්‍රතිපදාවත් කරලා තිබුණා. ඒක නිසා අද වෙනකනොත් ඒකේ අන්තන් රැකුණා. නොලැබුණා නම් නොරැකුණා නම් ඔය මූලධර්මවාදී පොත්කාරයෝ එහෙම නැත්නම් පොතේ ගුරාලා නිසා අර ලස්සනට එන තියෙන භාවනා ක්‍රමයේ සම්පූර්ණයෙන්ම තිබිරිගේදීම ලොප් වෙන්න ඉඩ තිබුණා. ලත්තන ලොප් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා මේ සූත්‍රය හරි වැදගත් කියලා මම කියනවා. ඒ විතරක් නෙමෙයි කාටත් පොදුවේ කමටහන සුද්ධ වෙයි කියලා තමන් හිතනවා. ඒක නිසා මම ඊයේ දේශනා සමාප්ත කරනකොට මතක් කරා යම් වෙලාවකට භාවනා යෝගාවචරයා අර මුලින්ම තියෙන ඉඳගෙන ඉන්න බැරිකම මේ සද්දයක් ඇහෙනකොට භාවනා කරන්න බැරිකම ඉතිවිලි රාශි රාශි එන නිසා භාවනා කරන්න බැරිකම හන්දිපත්‍රු දාන නිසා ඉඳගෙන ඉන්න බැරිකම ආදී নাනා ප්‍රකාර බරපතල ප්‍රශ්න රාශියක් මැද ඉඳගෙන ආනාපානය හෝ පිම්බි මෑකිලිම හෝ ආනාපාන අරමුණකට මුණ දානවයි කියන එක බරපතල යුද්ධයක්. ඒක නම් සර්වචාන්සි දේශන කරන ගඟදිගේ ඉහෙල්ට පීනන්න වගේ වැඩක්. ඉතින් අංගෝදනේ දන් දෙන්න කැමති හැබැයි භාවනා කරන්න කැමති නැහැ. ඒ වෙනතම් පොය දවසේදී සිල් ගන්න කැමති නමුත් භාවනා කරන්න කැමති නැහැ. ඒක සාධාරණයි මොකද හේතුව ඒ දන් දෙන තරම් ආස්වාදයක් භාවනා ලැබෙන්නේ නැහැ. සිල් ලකිනකොට තරම් හිත සන්තෝෂයක් නැත්නම් උපාදක මාත්‍රුන්ගේ උපාදකම ලැබැත්තෙන් පිනක් භාවනාවෙන් ලැබෙන්නේ නැහැ. මොකද භාවනා කරන්න ගියාට පස්සේ ඒ අරමුණ මුදුන්පත් වෙනවා කියන එක කලාතුරකින් වෙන එකක්. ඒක නිසා හරිය දෙහිලෙල්ලක් මූණට මිරිකනකොට වගේ ඇස් පැංගිරියන්න වගේ දෙයිලෙල් මිරිකණ්ඩත් ඉස්සලා ඇත්තක වැහිලා යනවා වගේ භාවනාවට තියෙන පුදුමාකාර ගතියක් මම හිතනවා ඒක මේ තියෙන ජන විඥානයේ තියෙන මේ ගතිය සාධාරණයි කියලා. ඒ නිසා මම ගිහි කාලේ ඉඳලා පැවිදි වෙලා මීටිකල ඉනකොට අපේ මීටිකල ඇතුලේ සංඝයාතල තියෙන ආකල්පයක් තමයි මේ භාවනාව බොහොම සුළු පිළිසකට සීමා වෙලා තියෙන්නේ ඒක සඳහා ඒ අරණ්‍යගත සම්ප්‍රදාන කුල ක්‍රමයේ ඉන කීප දෙනෙක් ඉතාම අමාරුවෙන් ඒ ඥාතින් අමතක කරලා වස්තු අමතක කරලා ජීවිත පරිත්‍යාගයෙන් භාවනා කරාට මේක බාහිර ඉන්න අයට කරන්න අමාරු ගතියකුත් තියෙනවා කරන්නෙත් නැහැ කියන හැඟීමකේ පටන් ගත්තේ මම හිතනවා හැඟීම සාධාරණයි කියලා මොකද මේ විදිහට පටන් ගත්තේ 1967 නිසා. නමුත් මම භාවනා කරනකොට මගේ භාවනා ජීවිතය හොඳම කාලේ පැවිදි වුණාට පස්සේ නෙවෙයි. ගිහි කාලේ මට මේ තරම් දැනුව තිබුණෙත් නැහැ. ඒ නිසා මට සාධාරණ හැඟීමක් තිබුණා මේකට හරියට ගුරුවරයෙක් ඇවිල්ලිවලා ණයකාරයා මේක කියලා දෙනවනම් මේක මුළු ලෝකෙම තියෙන හොඳම විනෝදාංශය. ඕනම ඊලන්දාරියෙක් ඕනම ළමිෂ්‍යක් වැඩියෙන්ම රසවත් වෙන දේ ආනාපානයි කියලා මං හිතනවා හරියට අඳුල්ලා දෙනවා. නමුත් කියලා දෙන කට්ටියත් අන්ධ પરම්පරාවක වැටිලා නම් ඉතින් කියලා දෙන්න බැරි නිසා මේ ජන විඥානේ මෙහෙම උනාට කමක් නැහැ. ඊට පස්සේ මම ওই 2006 මම එළියට ගියා. ගිහිලා පිටකොට්ටේ ධර්මදේශනා වගේක් කරා. ඉතාමත්ම පැකිලීමක යුතුව ඉතාමත්ම කකුල පිටිපස රදිමි විශාල කාන්තාවන් විශාල පිරිසක් මැද කිසිම භික්ෂුවක් නැතුව මම බණ කියන්න පටන් අරගත්තා. මේක නිකන් අනවශ්‍ය කරදරයක් ඔළුවේ දමා ගැනීමක් විදිහට තමයි මටත් පෙනුනේ සියලු දෙනාම හිතුවේ. අහිතා ගන්න බැරි තරම් පිරිසක් ප්‍රයෝජන ගත්තා. ඒ බණ අහන්න ආපු බර අතල පිරිසක් බර ප්‍රතිශතයක් මම හිතුවට වැඩිය හුඟක් දිනුනොයි හිටියා. ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලින් ඒගොල්ලත් එක්ක ධර්මයේ තියෙන විපාසාව දිහා බලනකොට මට නැවත නැවතත් සාධාරණීකරන්න සිද්ධ වුණා මීටිකල්ට ඇවිල්ලා මේකනේ අනවශ්‍ය විදිහට අපේ විවේකේ නැති කරන අපි නගරයට යamak තමයි. නමුත් අපි හිතන්න බැරි තරම් ප්‍රමාණයක් කුස්සිය අම්මලා. අපිට හිතා ගන්න බැරි තරම් මේ දහසක් සුමේ කටයුතු කරන උපාසක මහතුරු සෑහෙන පිරිසක් මේකට ගිහිල්ලා මේ මේ තියෙන තැනට ඇවිල්ලා කමඨාන සූත්‍ර කරගන්න බැරුව ඒක තැන කරකැවෙනවා. හරියට කියලා දුන්නොත් මෙන්න මේකයි මේ කාරණාව කියලා මේ මිනිස්සෙන්ට කනට මේ පැණිවැක්කිරෝ වගේ මේක අල්ලනවා. නිසා ලොකු ධෛර්යයක් එන්න පටන් අරගත්ත මේ ගීයන් අතර අපේ හිතනට රෙඩිය බර කතල පිරිසක් නැත්නම් විශාල පිරිසක් මේකට සාදර වෙලා ඉන්නවා ඒත් දැනටමත් ආයෝජනය කරලා තියෙනවා අපිට තියෙන පොඩ්ඩක් මූල්‍ය විනයක් ඇති කරලා දීලා මේගොල්ලන්ට බිස්නස් එකේ ලාභ වැඩි කරන්න හැටි කියන එක විතරයි තියෙන්නේ අනේ ඒ තැනදී හරියට මේ භාවනා කරන කෙනෙකුට අත්වලක් දීලා ධෛර්ය කළ ඉදිරියට යෑමේදී මේ කායේ එන්ජන පන්දන කියන දෙක කායේ සැලීම් සහ ස්පන්දන සිතේ සැලීම් සහ ස්පන්දන හරීම වැදගත් භාෂාවක් කතා කරයි. හරීම වැදගත් ව්‍යාකරණයක් කතා කරයි. හරීම වැදගත් සංඥාවක් දෙනවා. ඒක සාමාන්‍ය ලෝකයා බලාපොරොත්තු වෙන සම්මුතියේ බලනකොට වැරදුනා නම් හරි ගියා. හරි ගියා නම් වැරදුනා. ඒ තරමටම කරකොලත අරපු භාෂාවක් මෙතන තියෙනවා. ඒ නිසා මූලික ඒ කියන්නේ ආනාපානෙට මුහුණ දාගෙන ටික වෙලාවක් ඉන්න ඕනෑ කියන තරමට මේ වෙනකොටත් කැපබලා මේ වෙලාවටත් භාවනා කරලා ඉන්නේ නැත්තඳ නම් මේක අරිටත් වැඩිය රසයක් තියෙනවා. නමුත් සමහරවිට වෙලා ඉතින් ඒක තනක ඉන්න බෑ. ඒ වගේම හිතියක් මේ ආනාපානෙ වගේ තනක හිත පවත්වන්න බෑ. ඉතින් ඒත් සමහරට මේක ගැඹුරු වැඩි කියාවි. මම ඉස්සරහට කියන්න හදන දේවල් ගැඹුරු වැඩි කියාවි. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ભેද තිත්තයි බොන එකයි තියෙන්නේ. මගේ අතින් මේ ධර්ම දේශනාවේදී මම ගොඩාක් කියන එකක් නෑ කොහොමද වේදනාවල් විදගෙන ආනාපාන කරන්නේ කොහොමද සද්ද තියෙද්දී ආනාපාන කරන්නේ කොහොමද හිතවිලි තියෙද්දී කියලා මම කියනවා මේ සඳහා එකයි තියෙන්නේ වරද්ද වරද්ද කරන එක තමයි කාටවත් ඒ ටික තමන්ට කරලා දෙන්න බෑ මේ ධෛර්ය වෙන්න බණ කියන්න පුළුවන් ඒ ටික කීවේ සමානට බණේදී නමුත් ඒකට යෙදෙන්නේ නැත්තම් වතුරට බැස්සට පස්සේ නම් වතුර දෙසකට තුනක් වතුර බෙවෙයි නමුත් පීනන හැටි උගන්වන්න පුළුවන්. ගොඩ ඉන්න කෙනෙකුට පීනන හැටි උගන්වන්න බෑ. ඊට වතුරට බහපු අයන ලොකු සතුටක් එනවා මේ බණ අහනකොට. ඒ නිසා මම බණ කතාව පටන් අරගන්නේ යම් කිසි කෙනෙකුට භාවනා කරලා ආස්වාද ප්‍රසආචෝ පිම්බි මහැකිලිම හෝ මෙහෙම මූණට මූණ දාලා මෙහෙම කණ්ණාඩියකින් මූණ බලනවා වගේ තියාගෙන හුස්ම රැලි 10ක් 15ක් තප්පර 10ක් 15ක් විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන් තත්ත්වේ ඉන්නවනම් අපි ඒකට කියනවා අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් කෙනෙක් කියලා. ඒක මේ බ්‍රහ්ම ලෝකෙන් දිවි ලෝකෙන් හම්බෙන දෙයක්වත් සරත්ත්‍රි වරමක්වත් දේව වරමක්වත් නෙවෙයි. වැටි වැටි කරලා කරලා තමයි ඒක ලබා ගන්න. නිකම් පුස් බයිසිකල් එකක් පදින්න ඉගෙන ගන්නවා වගේ වැඩි වැඩි තමයි ඉගෙන ගන්න වෙන්නේ. කරන කරන ප්‍රයත්නෙන් පස්සේ ටික ටික ටික ටික හරියනවා. අපි ඔක්කොටම හරියන්නේ බොහෝ දෙනාට හරියනවා. අන්නේම ගිහිල්ලා ඊයේ මම කතාව නැතර කරපු තැනට අපි ආවොත් යම් කිසි කෙනෙකුට හුස්ම රැල්ලක් දැන් මං හිටපු හුස්ම රැලි 10 15කුත් මං දැක්කා. දැන් එන්නේ මට ආශ්වාසයක් මට මේ ආශ්වාසයේ කරදරයක් නැතුව බලා ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් දැන් ඉන්නේ ප්‍රසවාසයක්. මට මේ කරදරයක් නැතුව බලා ගන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසයක් එන වෙලාවක් එනවා. ඉගෙන තැනට සිද්ධ වෙලා අරමුණ හුරු වෙලා ඊයේත් මේ වැඩේ වෙලා අදත් එහෙම තියේදී දැන් ඊගාවට එන ආස්වාසන මට බලතැයි. ඊගාටන ප්‍රසවාසන බලතැයි කියලා මේ විශ්වාසය පහළ වෙනවා. අන්නේ විශ්වාසය පහළ වෙනකොට ඒක ලොකු බන්ධනයක් නේ. ඒක ලොකු ආයෝගයක්. ඒක ලොකු යෝගයක්. අන්නේ යෝගෙට යනකම් ඉතින් සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා මේ එන ආස්වාසයේ මේ මුල මේ මැද මේ අග කියන විදියට නැත්නම් මේ ප්‍රස්වාසයේ මේ මුල මේ මැද මේ අග කියන විදියට මේකේ ආස්වාස ප්‍රස්වාස මුලුල්ලම නැත්නම් ආස්වාස කය මුලුල්ලම ප්‍රස්වාස කය මුලුල්ලම දැක ගන්නා සුළුවට භාවනාව මෙහෙවන්න ඕනේ. ඒක සරුවචනාංශී ආනාපාන සති සූත්‍රයේ සතෝ අසසති සතෝ පසසති කියලා පටන් අරගන්න. 100න් ආශ්වාස කරයි 100න් ප්‍රශ්වාස කරයි. මුලින් මුලින් දීගං වාස සන්තෝ දීගං වා පස්ස සන්තෝ කියලා දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස එනවා අර සක්මන් කරන ඉරියව්ව ඉඳලා ඉල වාඩි වෙච්ච ගමන් එතකොට ටික ටිකක් ගොරෝසුයි ටිකක්. නමුත් සිද්ධ වෙනකොට අරමුණේ ඒ ඒ ඒ ඒ ආසනී ඒකට සිද්ධ වෙන්න එහිමීට එහිමීට ආශ්වාස ප්‍රශ්වාස කීකරු වෙනවා, කේටි වෙනවා, මූණට මූණ දාලා හිටිනවා. අන්නේ මූණට මූණ දාලා හිටින කෙන රස සංවාස සන්තෝ කේටි ආශාස කේටි ප්‍රස. ඊට පස්සේ සරුවචනාංශි පදයක් දෙනවා සබ්බකාය පට සංවේදී අසසී ශාමිති සික්කති. සබ්බකාය පට සංවේදී පස්සසී ශාමිති සික්කති. ආශාස මුලුල්ලම ප්‍රසවාසකය මුලුල්ලම දැකිමින් දැක ගන්නා සුළු භාවනා කරන්නේ. ඒ කියන්නේ ආශාසයේ මුල මේකයි, මැද මේකයි, අග මේකයි. ප්‍රසවාසයේ මුල මේමයි, මැද මේමයි, අග මේකයි කියලා මෙන්න මෙතෙන් යනකම් පුහුණු කරපො එහෙම නැත්නම් මෙතෙන් යනකම් හුරු කරගත්ත සිද්ධි කරගත්ත යෝගාවචරයක් ඉන්නවනම් මෙතනදී සාරිපුත්‍ර සාංශී අවස්ථා 18ක් පෙන්නනවා හිත සැලෙන්න පුළුවන් ගත සැලෙන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් අපි සඳහන් කළ තියෙන විදිහට විදර්ශන උපක්ලේශකේ නමක් අපි ප්‍රචිතිය පාවිච්චි කරනවා මෙතෙන්දිත් මේ මතුවෙන්න පුළුවන් ඒ අවස්ථා 18 සාරිපුත්‍ර සාංශි උපක්ලේශ වශයෙන් තමයි සඳහන් කරන්නේ. ඒක ප්‍රස්ථාර කරලා තියෙන හැටි බලනකොට හිතන්න අවුරුදු 2600කට ඉස්සෙල්ලා මගේ පොත්පත් නැහැ, තල්පත්තිර වල ලියමනක් නැහැ, ලියමන කලාවක් ඇත්තෙත් නැහැ, වචන කතා කරන එක විතරයි තිබුණේ. දේශක ශ්‍රාවක සම්බන්ධතාවයක් විතරක් තියේදී මොන්න තරම් කරුණාවකින් මොන්න තරම් ඥානකින් හරියට මේ ආශාද ප්‍රසාසයේ මුලැඳක බලන කෙනාට 18 පොලක වරදින් ඉඳී දිනවා මෙන්න බොරු වලවල් ටික. මේකට වැන්නොත් මෙන්න මේකයි වෙන්නේ කියලා. ඒ වගේ දෙයක් මේ නිස්සාරණමනේ දැන් මේ මාර්තු මාසේ 28 වෙනිදා භාවනා කරන මනුස්සයර රාජපුත්‍ර සාංශේ කණ්ඩ කරලා කොඳුරලා කියනවා කියනකොට ඇහෙන්න සලස්සනවායි කියනකොට හිතන්න කොන්න තරම් ආශ්චර්ය පද්ධතියකින් එපාද අපිට මේ තරම් ඕජාවක් මේ තරම් රසයක් මේ තරම් අවශ්‍ය තොරතුරු ටිකක් එන්න අපිට මේකට සාක්ෂි වෙන්න පුළුවන් වීම එසේ මෙසේ පිනක් කියලා හිතනවා හැබැයි එතෙන් යන්න ඊට ඉස්සලා ආනපාන කීකරු කරගෙන තියෙනවා ආනපාන භාවනා කරලා වැටි වැටි වැටි වැටි ගෙන යන්න පුළුවන් තත්ත්වෙ තියෙනවා පුළුවන් නම් මෙතෙන්ට යනකොට තෙපර බාන්න නැතුව අන්ධබන්ද වෙන්නේ නැතුව මේ වෙන දේ මේ සාරිපුත්‍ර සාංශේ හරියට <clears throat> අවුල්ච්ච කොණ්ඩයක් ගැට ඇරලා පීරලා දෙන්න වගේ මෙන්න මේ මේ විදිහට කොණ්ඩ මොහොතේ දාන ඉස්සලා මේ කොණ්ඩේ හොඳට පීරගනින් කියනවා වගේ ලස්සනට පෙන්ලා දෙනවා ඒ බෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ වැටෙන්න පුළුවන් බොරුවලවල් 18ක්. එහෙම නැත්නම් මේ 18 ේදීම මේ වගේ කම්පණ එන්න පුළුවන්. මේ 18 ේදීම චංචල එන්න පුළුවන්. මේ 18 දිම හිත සැලෙන්න පුළුවන්. මේ 18 දිම කය සැලෙන්න පුළුවන්. පේන්නේ නිකන් කුණක් පෙන්නනවා වගේ. ගේන්නේ වැරද්දක් පෙන්නනවා වගේ. පේන්නේ නිකන් මේ අයින් කළ යුත්තක් පෙන්නනවා වගේ. නමුත් භාවනා කරපු එක්කනට ඒක පුදුම රසයක් තියෙනවා. මෙච්චර ලස්සන මේවා වාර්තාගත වෙලා තියෙනවා කියලා. මෙච්චර ලස්සන මේවා එක එකක් අතනයට ලියවිලා තියෙනවායි කියලා. ඒ නිසා කියනවා ආස්වාසමස්ස ආස්වාසාදී මජ්ජේ පරියෝසානේ ආස්වාසයේ මුලැමැදාග හොඳට සතිය පිහිටලා දැන් මේ මුල මේ මැද මේ අග කියලා එල්ලේ හරියට නිකන් ගිනි කන වැටිචි සතෙක් දැකපු දඩයක් කාර්යය හොල්ලන්න නැතුව ඒ සතා දිහා බලා ඉන්නා වගේ ආශ්වාසයේ මුලැමැදාග හොඳට සතිය පිහිටලා තියෙන වෙලාවේදී යනුව හිත ගමන් කරන යෝගාවචරගේ හිත බාහිරේ සද්දයකට ගිය ගමන් ටක් ගාලා ගැස්සෙයි කියලා තියෙනවා සැලෙයි කියලා තියෙනවා කම්පණ වෙයි කියලා තියෙනවා. ඒ අනුව හිත සැලෙයි කම්පණ වෙයි චලන වෙයි කියලා. හරියට ගිනි කණාරකට ආශාවෙක් හරි එහෙම නැත්නම් මුවේ කරි උරේ කරි ඉන්නකොට ඒ දඩයක් කාර්යයා ටෝච් එක උඩුවේ බැඳගෙන තුවක්වත් අතේ තියාගෙන කොළ පා ගන්න නැතුව අටුවිචි පා ගන්න නැතුව සතාට ලං කරනවා ඒක ඥාන සත්‍යෙද්ද බඩදරුවම කෙනද කියලා බලලා දඩයක් ආරා වුණා සාමාන්‍යයෙන් ඇහි ලකුණු බලලා බඩදරුවින් ඥාන සත්‍යෙක් නම් වෙඩි තියන්නේ නැහැ කියලා කියනවා. දැන් ඉන්න දඩයක් ආරෙන් ගිහින් එහෙම චාරයක් තියෙනවා කියලා මම දන්නේ නැහැ. කොකටද තියෙනවා. නමුත් ඒ සඳහා ලං වෙනවලු. අන්නේ විදිහට යෝගාවචරය ආශාසයේ බොල දකමින් මැද දකමින් අග දකමින් ඉන්න වෙලාවක ඒක පාරට සද්දයක් ඇහුණා, වේදනාවක් ආවා, ඉතිවිල්ලක් ඇවිල්ලි වෙලා ඒ සංඥා බල වැඩි මේ සංඥා බල අඩු වෙලා අර වායෝ පොට්ටම්බ ධාතුවේ හැප්පෙන තන කාය ප්‍රසාදේ කාය විඥානයේ තිබුණ හිත එකපාරට සෝත විඥානයට ගියොත් කන්නට එන සද්දෙට ගිය ගම කය සැලෙන්නේ ඉඳී තිනවයි කියලා කියනවා යා කය ස්පන්දන වෙන්නේ ඉඳී තිනවයි කියලා කියනවා හිත සැලෙන්නේ ඉඳී තිනවයි කියලා කියනවා හිත ස්පන්දන වෙයි කියලා. මොකද ඒ තරම් ඇහැ පිට ඇහක් තියාගෙන මුලැමැදාක බලන වෙලාවේදී අභ්‍යන්තරේ බාහිරේ හිත සැලෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ආශ්වාස ප්‍රාශ්වාසයේ මුලැමැදාක බලමින් හොඳට සීරු මාරු කරන ඉලාවේ ඇතුළත වේදනාවක් එනවා. එහෙම නැත්නම් ආධ්‍යාත්මික කයේ මොකක් හරි වේදනාවක් කරනවා සතෙක් වහනවා කූඹියක් කනවා එහෙම නැත්නම් මොකක් හරි එනකොට ඒ සංඥාව බලවත් වුණොත් ආයතර විදිහට සැලෙන්න ඉඩ තියෙනවා. කය හිත කය දෙක සැලෙන්නේ ඉඳ තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී යෝගාවචරයට බයක් ඇති වෙනවා. මේ මොකද මේ මට පාලනය කරගන්න බැරි කය මොකද පාලනය කරගන්න බැරි හිත මොකද පාලනය කරගන්න බැරි කියලා මොකද ඒ එකලස සීරු මාරු නිසායි. එකලස ඉතාමත්ම සංවේදී නිසා පිටින් එන පොඩි දෙයකින් පවා හරියට අතට අතේ හැමත දූවිලි කැලක් කරනකොට ගාණක් නෑ. නමුත් ඇහැට දූවිලි කැලක් ගිය ගමන් ඇහැ කැවෙනවා. අන්න ඒ වගේ ආශස් ප්‍රසආසී හරියට සීරුමාරු කරගෙන යනකොට බාහිරේ හෝ අභ්‍යන්තර වශයෙන් හිත සැලුනොත් යෝගාවචරයට මේ කයේ හිතේ අවිශ්ලි වෙන්නේ ඉඳී තිනවා කියලා සාරිපුත්‍ර සාංශය යෝජනා කරනවා මේ මේ මට්ටමට හිත දියුණුවාට පස්සේ ඒ වගේම ආශාසයේ හිත හොඳට පීටලා නැත්නම් ආශාසය හොඳ හිතට පීටලා ඉවර වෙලා මේ බැඳිලා තියෙන හිත ප්‍රස්වාසයේ විශේෂ හැසිරි මේ මේ විසිරී ගියා ඊගාට එන තියෙන ප්‍රස්වාසය මෙහෙම වෙයිද මට අල්ලා ගන්න පුළුවන් වෙයිද ආදි වශයෙන් කල්පනාවක් ආවත් අභ්‍යන්තර බාහිරට ගියා වගේම හොඳට ආශාස කාන්දන් ශක්තිය අල්ලාගෙන ඉඳදී ඒක ගෙවෙන්න ඉස්සර වෙලා ප්‍රශ්වාසයේ මොකද්ද වෙන්නේ කියලා කල්පනා කරන්න ගියත් සැලෙන්ට ඉඩ තියෙනවා. ප්‍රශ්වාසයෙන් බලබලා ඉන්නකොට ඊගාටන ආශාසය මට අල්ලගන්න පුළුවන් වෙයිද කියලා ඒකේ නිකාන්තියක් ඇතිලා ඉන්න වෙලාවක අරකට හිත විහිදී අනේකක් ਸਰවචන මේ සාරිපුත්තු ස්වාමීන් සඳහන් කරලා තිනවා ඒ විදිහටත් සැලෙන්ට ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ආශ්වාසයේ හිත එපා වෙලා ආශාසය බල බල හිටියා ආශාසය පා වෙලා ඉතින් පීඩාවටපත් වෙනවා. දැන් මම ඔච්චරලා බල බල හිටියා ඒකම තමයි වෙන්නේ මං ඉස්සරහට යන්නේ නැහැ මට ඇති දියුණුවකුත් නැහැ කියලා ආශාසයේ හිත හීන තත්ත්වයටපත් වෙනවා. ආශාසයෙන් පීඩිත වෙලා ආශාසය තමයි ඉන්නේ. ඒක දන්නවා. නැත්නම් ආශාසයෙන් පීඩිත වෙලා ඒකෙන් යටපත් වෙලා තැලිලා ඉඹිලා ඉන්න වෙලාවේදී හිත ප්‍රසවාසයට හෝ වෙන දෙයකට සැරිලා ගියොත් යන්න ඉඩ තියෙනවා එතෙන්දි. ආශාසයට හිත ආශා වේලා කාන්දන් ශක්තිය මැදිලා ඉන්න වෙලාවේදී හිත කරුණාත් ආශාසයේ විශේෂ එපා වෙලා පීඩා වෙලා හිත කැඩුනත් ප්‍රසවාසයේ බැඳිලා ඉන්නකොට හිත කැඩුනත් ප්‍රසවාසයේ එපා වෙලා හිත කැඩලා හිත පිටතර කැඩුනත් මේ සෑම අවස්ථාවකම මේ ඉන්ජන කම්පන දෙක ඉන්ජන ස්පන්දන දෙක පහළ වෙන්න පුළුවන් කියලා. ඉතින් යෝගාවචරයකට යම් කිසි වෙලාවක හොඳට ආස්වාද ප්‍රසවාසයට මුහුණ දාගෙන ඉන්න වෙලාවේදී මේ මොන විදියකින් හරි ඒ වගේ පිටපට යෑමක් වුණොත් ඒ යෝගාවචරය සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දැනුම මට්ටමට යන්න නම් ඊට පැහැදිලිවම කියන්න පුළුවන් වෙන්න ඕනේ මට වෙලා තියෙන ආස්වාසය පිළිබඳව ආස්වාදයක් මනාපයක් බැඳීගෙන එහෙම ඉන්නකොට හිත ප්‍රසවාසයේ විශේෂ ගියා බාහිරයට ගියා ඇතුළට ගියා කියලා හරියටම මේක කියන්න පුළුවන් වෙයි කියලා ඒ තරම් විශේෂණමක් හිතා ගන්න තමයි. කොටිම කියන්නේ සාරිපුත්තු ස්වාමීන්ගේ මට්ටමට යන්න අමාරු. නැත්තම් ආශාසෙ ඉපා වෙලා. පේනවා මේක ඉතින් උදේ ඉඳලා හැන්දා වෙලා බැලුවත් ඔක්කොම තමයි කියලා අර එපා වායට හොදි බෙදන්නා වගේ ආශාසෙත් පේනවා ප්‍රසාසෙත් වෙන එපා වෙලා බලනවා. බලාන ඉන්නකොටත් සද්දෙට වේදනාවට හිතවිලිකට ප්‍රසආසයට ඇතුළත පිටත හිත දුවන්න පුළුවන්. අන්න මේ දේවල් අල්ලා ගන්න පුළුවන් නම් මේ මොන තරම් ගැඹුරු ධර්මයක් මේකේ තියෙනවා මොන තරම් ධර්ම ඕජාවක් මේකේ තියෙනවා මේ හැම වැරද්දක්ම ධර්මයක්. ඒ කවුද හිතන්නේ මේ අත්තරද්ද තුළ මෙච්චර ඉගෙන ගත යුතු මෙච්චර හරපද්ධතියක් මෙච්චර ධර්ම ඕජාවක් මේකේ තියෙනවායි කියලා. පේන්නේ මේකේ තියෙන නරක පැත්ත කැඩුනා බිඳුනා, සැලුනා, ස්පන්දනය වුණා කියන මිසක්ක මේ දේවල් හරියට විශ්සදව විස්තර කරන මට්ටමට අපිට සද්දයකටම නම් හිත කැඩෙන්නේ සද්දයකට කැඩිච්චාව හොඳට බලහින්න මේ කැඩෙන්නේ ආස්වාස අවස්ථාවේද ප්‍රස්වාස අවස්ථාවේද කියලා. මේ දේ දැකන මේ දේ කමටහන් සුද්ධ කරනකොට කියන්න පුළුවන් නම් අතිවිශිෂ්ට ශ්‍රේෂ්ඨ බලන කිසිම තැනක මේ වාක්‍යයක ස්ත්‍රී බවක් පුරුෂ බවක් ප්‍රිය බවක් අප්‍රිය බවක් හරි බවක් වැරදි බවක් සුබ බවක් අසුබ බවක් කියන මේ මොනම බිදිල්ලක්වත් නැහැ. වෙච්ච දේ වෙච්ච හැටියට පරමාර්ථ වචනෙන් කියනවා නම් කොයි දේත් ධර්මය තමයි. මෙතන ආත්ම සංඥාවට ඉඩක් නැහැ. නිත්‍ය සංඥාවට ඉඩක් නැහැ. සුඛ සංඥාවට ඉඩක් නැහැ. සුභ සංඥාවට ඉඩ නැ වෙච්ච දේ වෙච්ච හැටියට කියවේ. මේක අපි තේරුම් අරගන්න මේ කතා කරන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ව්‍යාකරණය. අපිට හිතා ගන්න බෑ. නමුත් අපිට පුළුවන්ද මේ හිත සැලෙනකොට, කය සැලෙනකොට ඒකට නදකින් නොකිය, නොකිය. නදකින් නොපතන් කියන්නේ සැලුණා විතරක් කියන්නේ. නැත්නම් ඒක පිළිබඳව මනාපමනාප පහල වුණත් මට මනාපේ පාලනවා මනාප පහනවා කියලා පුද්ගල ભેදයෙන් තොරව නිත්‍ය සංඥාවෙන් තොරව සුඛ සංඥාවෙන් තොරව සුභ සංඥාවෙන් තොරව වෙච්ච දේ වෙච්ච හැටියට වාර්තා කරන්න පුළුවන් නම් බුදුම ගැඹුරක් මේකේ තියෙනවා. හැබැයි මතක තියාගන්න ඒක කවදාකවත් ආධුනිකයට බෑ. ඒක ආධුනිකයෙකුගේ දෝෂයක්වත්. පිම්මදිකමක්වත්, කර්ම දෝෂයක්වත් නෙවෙයි. මේක සිද්ධි වීම හරහා තමයි නැවත නැවත ලක්ෂ කෝටි වාරයක් මේක කිරීමෙන් තමයි මේක වෙනකොට ඒකට සම්පූර්ණ අවදි වීමෙන් තමයි මේක වෙනකොට ඒකට සම්පූර්ණ අප්‍රමාදී වීමෙන් තමයි මේ ධර්මයේ ධර්මයේ වශයෙන් තේරුම් ගන්න. යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ රත්තරන් වලට හිත යොදන එක යෝනිසෝ මනසිකාරය අසුචි වලට හිත යොදන එක අයෝනිසෝ මනසිකාරය නෙවෙයි. රත්තරන් රත්තරන් බව දන්නවා අසුචි අසුචි බව දන්නවා නම් දෙකම යෝනිසෝ මනසිකාරය තමයි. රත්තරන් අසුචි කියලා දන්නවා නම් අසුචි රත්තරන් කියලා දන්නවා ඒකට අයෝනිසෝ මනසිකාරය තමයි. එනිසා මෙතන තියෙන යෝනිසෝ මනසිකාරය තමයි හරියටම මූල කර්මත්තානේ. දන්නවා ඒක ආශ්‍රව ප්‍රසවාසයෙන් දන්නවා මේක ඒ වෙලාවේ හිත තිබුණේ ආශාසයේ බැඳීගෙන ගතියක්ද අපිර වෙච්ච ගතියක්ද මුලැමැදාග දකින්ද දකින්නකොට උනේ මේකයි වෙන්නේ මේකයි කියලා මේක විෂදව කියන්න පුළුවන් වෙනවා කියන එක භාවිත බහුලීගත මනසක ශ්‍රේෂ්ඨත්වයක් තමයි මේකේ තියෙන්නේ. නම් මේ බය කරන්න හදනවක්වත් මේක අතිගම්බීර කරන්න හදනව නෙවෙයි. මේ සියලු දෙනාගේ මල්ලේ මේක තියෙනවා. මොකද මේක මේ પરමාර්ථ වචනයෙන් මේක මගේ කරගන්න නැතුව සුඛ සංඥා සුභ සංඥාතෝ ප්‍රකාශ කරනවා කියන එක ඒසේ මෙසේ නෙවෙයි. මම ওই බුරුමේ ඉන්න කාලේ මාස 18ක් එක දිග්ගටම බැනුම් ඇහුවා. ඉඳක්කලට මම පිම්බි මෑකිලින් භාවනා කරපන් කියන මගේ හිත ආනාපානට යනවා එතකොටත් බයි. ඊට පස්සේ වෙන දේවල් මම ඉතින් ගමේ ගොඩේ තාලට ඔහි ගිහිල්ලා කියනවා. ඒ ස්වාමීන් වහන්සේට තේරෙනවා මට සමාධියක් තියෙනවා සතියක් තියෙනවායි කියලා. හැබැයි මම කියන්නේ ගොඩේ භාෂාවෙන්. එහෙම නැත්නම් මේ ගමේ තොටේ භාෂාවෙන්. හැමදාම මට කොනහනවා. ඊට පස්සේ නිකන් ඩොක්කක් කනලා වගේ දවසක මට කිව්වා උඹ මේ කමඨාන් සුද්ධ කරන කතාව අහගෙනවත් හිටපන්. උඹ කියන දේ මොනවද අපිට තේරෙන්නේ නැහැ. ඉතින් කමඨාන් සුද්ධ කරන කට්ටිය එන කට්ටිය හිතන්නේ මම දැන් ගුරුවරයෙක් කරන්න හදනවා මේ යුව රජේ තනතුරු දීලා තියෙනවා කියලා හිතන්නේ. ඇත්තටම ටොක්කක් කරලා දන ගහන හිටපන් කියප එකයි කිව්වේ. පන්ති පිටිපස්සේ දන ගහන හිටපන් කියන එකයි කිව්වේ. ඉතින් මම අහගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා මේ කියන්නේ කියන්නේත් මං කියන දේම තමයි. මටත් තියෙනම කියන හැටි දන්නේ. පස්සේ වියට්නාම් ආමතු කෙනෙක් කාමරයට ඇවිල්ලා කිව්වා මේ භාවනා කරන එක වෙනම දෙයක්. හරියට වෙච්ච දේ කියන එක ඊටතදී බොහොම ශ්‍රේෂ්ඨ දෙයක් ඔබ කතා කරන භාෂාව සම්මුතියෙන් කතා කරන්නේ ඕක පුළුවන් තරම් පරමාර්ථ භාෂාවට දාපන් පරමාර්ථ භාෂාව දැම්මට පස්සේ දකින්න දේ විස්තර කරන්නේ දකින්න දේ ඇලි ගලි නෙවෙයි ඇති ඇටියට විස්තර වෙනවා ඒ තපබ්‍රංශයි මට නිකන් ග්‍රීක් තමයි ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඔබ භාවනා කළොත් මම හැමදාම මේ දවස්වල භාවනා කරලා හැම පරියන්කයටම පස්සේ වාක්‍ය තුන හතරක් ලියා ගන්නවා කමඨාන් සුද්ධ කරන්න යනකොට මේ වගේ පරියන්ක හතාටක් තියෙනවා මම එක පරියන්කයක් සකස් කරන්න කියලා කියවනවා. ඊට පස්සේ උඹ ලියන එක මට දීපන් මම උඹට කියලා දෙන්නම් මේකයි ගුරුවරයාට කියන හැටි. එතකොට තමයි නඩුව ඇහෙන්න පටන් ගන්නේ. එතකම්ම නඩුව කල් දානවා. කියන දේ sannivedane වෙන්නේ නැහැ. මම ඕගොල්ලන්ටත් බයිනවා සමාල්ලාට කමඨාන් සුද්ධ කරන වාරයක දෙකදී මම මේ වගේ ටොං ගණන් බැනුම් ආවා තියෙනවා. ඒ නිසා වෙන්නේ නැති මගේ කට පන්නරේ හිටියේ. එහෙම වැරද්දක් වම මම කරලා තියෙනවනේ. ඉතින් මම ඒක බලාපොරොත්තු වෙනවා ඕගොල්ලෝ කාදාකත් වැරදින කර ඉන්නවා කියලා ඒක මගේ මෝඩකමක්. මොකද ඒක නෙවෙයි කොච්චර භාවනා කරත් ඇති වැඩක් නෑ. මේ භාවනා කරන මොකටද බලන්න ඕනේ මොනවද කියන්න ඕනේ කියන එක දන්නේ නැත්නම්. ඒකෙදිත් මම බය අරින්න මෙහෙම කියනවා. භාවනා කරන්න කර යන්නේ අප වෙලා කප වෙලා කෙරුවට පස්සේ මෙනේ කර යුතු තැනේ කිව යුතු දේ පිළිබඳ වගකීම තියෙන්නේ ගුරුවරයාගේ. ඒ යෝගාවචරය දන්නේ නැත්නම් ඒක යෝගාවචරකේ දෝෂයක් නෙවෙයි. දැන් යෝගාචර කිරිසප්පියෝ. ඒක හදනවන්න අම්මා තාත්තා වගේ ඒක කියලා දෙන්න මනුස්සය හරියට කැඳේ ගල බේරලා කියලා දෙන්න බැරි නම් වගකීමෙන් සිට 50ට වැඩිය දෝෂයන්නේ කමටහන් දෙන කෙනාට. නමුත් මම මේ කියන්නේ මේ වැඩේ කරන්න මට සහයෝග දෙන්නේ කියලා. යෝගාවචරයේ මේ කීන දේවල් මේ කණින් ආලේ කණින් දාන්න එපා. පුළුවන් තරම් බලන්න හොඳට සක්මන් කරන්න හොඳට පරියන්ක කරන්න හොඳට ඉදින්දා 100න් ඉන්න. ඒකෙලිල ඊගාව දාසේ මොනවද කමටාන්න මං කියන්න කියන එක ඒ වෙලාවේ හිතලා තනමන්න දෙන්න එපා. සටහනක් කරගෙන ඉන්නේ සටහන් ලියන ක්‍රමයක් තියෙනවා මෙන්න ආරමුණ. මම ආශ්වාසයේ බලමින් හිටියා. නැත්නම් ආශ්වාසයේ මුලැමැදාග බලමින් හිටියා. ආශ්වාස කර මෙනෙහි කරා. මෙනෙහි කරනකොට මගේ හිත බාහිරයට ගියා. එතකොට මට ආනාපානෙ මේ විදිහට වැටුණා සැලීමක් මේ විදිහට වැටුණා කියවන ඉතින් මට වචනයක් කතා කරන්න දෙයක් නැහැ හරියටම උසාවි භාෂාවෙන් නඩුවට හක්ක ලැබුණා. එහෙම නැතු වෙන මොනවා කිව්වත් මට ඇහෙන්නෙත් නැහැ මට අදාළත් නැහැ. ඒක නිසා මේ විදිහට ආස්වාද ප්‍රසවාස කරකට ඉන්න වෙලාවේදී බාහිරට යෑම ඇතුළට යෑම ආස්වාදයට ප්‍රිය වේලාවක පිටින් එන සංඥාව ආස්වාදයට ප්‍රසවාසයට අප්‍රිය වේලාවේ පිටින් එන සංඥාව කියලා අඛර හයකට කඩලා පෙන්නනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ කතා කරගෙන ඉන්නවා ආස්වාසිය පෙනී පෙනී ඉඳදී නිමිත්ත පහළ වෙනකොට ආස්වාසිය බලාගෙන ඉන්නකොට ආලෝක සංඥාවක් පහළ වෙනවා. ආස්වාසිය බලාගෙන ඉන්නකොට කයේ සහැල්ලුවක් පහළ වෙනවා. ආස්වාසිය බලාගෙන ඉන්නකොට වෙන මොනාරි පහළ වෙනකොටම කෝඩු හිත, කෝල හිත ආනපනයට ඇල සංඥාට පයින්. නැත්නම් මේ නිමිත්තට පයින්. එතකොට සැලෙනවා. අමාරට ඒක ඉච්චරම ලස්සන සැලීමක් විදිහට වෙන්න බාහන කැඩෙන එක වෙනවා. ඉතින් ප්‍රස්වාසයේ බලහන් ඉන්නකොට නිමිත්තේ සැලෙනවා. යෝගාවචරයට මේක ආස්වාස් ප්‍රස්වාසයේ බල බල ඉන්න වෙලාවේදී දෙක මේකට දාලා කිව්වත් කමන්නේ මන්ට මේ විදිහට ආලෝක සංඥාවක් ආවනවා මට පහසුවක් ඇති වුණා මට පායනා වගේ දැනෙනවා මට ඉබේ කර දෙන්න වගේ වැටහෙනවා කියනකොට මේ වෙලාවේදී හිත පැවැයිතු යුතු මූල තේමාව ආස්වාස් ප්‍රසවාසයේ. ඒකට ආගන්තුක පැමිණිච්ච දේ තමයි මේ ආලෝකේ නැත්තම් මේ දැහැල්ලුව මේ පාවෙන ගතිය. ඒ දැහැල්ලුව පාවෙන ගතිය තියේදී ආනාපාන මෙහෙට පාත්තන්න පුළුවන් නම් ඒ යෝගාචරයට කමඨාන් සුද්ධ කරන දෙයක් නැහැ. දැන් කියන්න පටන් අරගත්තොත් මේකට ආලෝකේ පාවන්න මම ඒක දිගේ යනකොට මගේ හිත ආයත් ආනාපානේ ගොරෝසු වෙලාව මට භාවනා කරගන්න බැරි නෝ මගේ හිත වික්ෂිප්ත වුණායි කියලා ඒකට කමඨාන සුද්ධ කළ දෙන්න ඕනේ. ඕක හෙටත් වෙයි. ඕක වෙනකොට මේ ආශ්වාස කරනකොට නිමිත්ත පානනට පස්සේ ආපු අඟ ලොක් කරගන්න යන්න එපා ඉස්සලා කන පැත්තක තියෙන්න. එහෙම වෙනකොට ලෑස්තිලා ගිහිල්ලා තමයි දිගටම ආනාපානෙමින් ආශ්වාසෙම ඉන්න. ප්‍රශ්වාසයෙන්කොට කිව්වොත් එimhe ප්‍රශ්වාසෙම ඉන්න. මේ තරම් සියුම්ව යනකොට ආශ්වාස මෙනෙහි කර කර ඉන්නකොට ප්‍රශ්වාසයේ විශේෂිත සැලෙන්ඩ ඉඩ තියෙනවා නිමිත්ත වගේ. ප්‍රශ්වාසයේ ඉන්නකොට ආශ්වාස විශේෂිත සැලෙන්ඩ ඉඩ තියෙනවා නිමිත්ත වගේ. මොකද හොඳ එල්ලේ සීරුවේ සීරු මාරුවේ භාවනා යන වෙලාව. ඒකට අනුග්‍රහ වශයෙන් ඒකට පෙර නිමිත්තක් වශයෙන් මංගල නිමිත්තක් වශයෙන් මේ වගේ ලකුණු පහළ වෙනවා. ඒ ලකුණු හැම එකක්ම බාධා කරගන්නවා උපදේශ නොලැබිච්ච යෝගාවචරය නැත්නම් තණ්හා පරිච යෝගාවචරය, දික්ටි පරිච යෝගාවචරය, සක්කාය දික්ටි නැත්නම් මාන්නේ පරිච යෝගාවචරය. එයාට තේරුම් කරලා දෙන්න ඕනේ ඊවද කියන්න එපා මේ හේතු වෙච්ච ආනාපාන දිගේම යන්නේ කියලා. එහෙම නොවුනොත් හිතේ හෝ කයේ සැලීමක් එන්න ඉඩ තියෙනවා. ඒක හොඳ ලකුණක්. නිකන් කෝච්චේ පීලි පැනනවා වගේ. ඊට පස්සේ දිව්වොත් සිල්බර කොටමුත් කඩාගෙන මිනිස්සුත් පැටලා පෙට්ටිත් පෙරලනවා. පිට පින පගම්පු ගමම වහාම ඉක්මනට තියෙන අතර කර ගන්න ඕනේ. එතකොට ආයෙ පීලි උඩ තියාගත්තම යන්න පුළුවන්. දිරිතික ගියොත් තමයි අමාරු වෙන්නේ. ඒ නිසා මේක වෙන්නවමයි කියලා හිතාගන්න. මේ කියපු ආකාර මොන හරි එකක් වෙනවමයි. ඉතින් ඒක ඒක වෙන්නේ කර්මයක් නිසාවක්වත්, වැරද්දක් නිසාවක්වත්, දෝෂයක් නිසා නෙවෙයි. ආපව් හදන්න බැරි වැරද්දක් වෙලත් නැහැ. තමන්න තියෙන්නේ මේ වෙච්ච දේ මෙහෙමයි කියලා සටහනක් තියාගත්තා. ආපහු කෝච්චිය තියාගත්ත පීල්ල උඩ ඉච්චා. ආපහු සරයක් ඒ තක්කමුක්ක වාසේ ආනාපානට යන්න පුළුවන් නම් ආයෙ දැන් ඉපදිච්ච බබෙක් වගේ දැන් ආනාපාන පටන් ගත්ත කෙනෙක් වගේ ආධුනිකයෙක් වගේ ආයෙ ආනාපාන කරන යන එකයි තියෙන්නේ. ඒකට හරියට මේ යෝගාචරයට ඒ චක්‍රෙම කරකවල එතෙන්ට මාය ගෙනියනවා. ඒව චිත්ත නියාම. ඒව ධර්ම නියාම. ඉතින් යනකොට ලෑස්තිලා ගිහිල්ලා පිටපොට යන්න දෙන්නේ නැතුව, පීලිපනින්න දෙන්නේ නැතුව මේ යන්න පටන් අරගත්තොත් එකක් දෙකක් මෙව දැනගත්තකම යෝගාචරය ඒ ඒ ඒ ක්‍රමචාවිදි ඉගෙන ගන්න. සමහරවිට තුනක් හතරක් කියලා දෙන්න වෙනවා. ඒක ඊට පස්සේ ක්‍රමචාවිදි ඉල්ල ගන්න මේ බාධා වෙනවමයි ඒ බාධා වෙන්නේ මේ පන්නරයක් තියන්න. ඒක මොකද්ද පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩයේදී තමන් මේ මොන දේ ආවත් මට නැවත ආනාපානෙ යන්න පුළුවන් ගතිය වළක්වන්න මේ සුබ නිමිත්තට වාසු නිමිත්තට බෑ. මගේ සත්පුරුෂකම තමයි, මගේ කල්යාණ මිත්‍රත්වය තමයි, මගේ ධර්ම දැනුම තමයි, මගේ අත්දැකීම තමයි මේ මොන්න දේවලින් උසුළු උසුළු පාන්න ආවත් බහුරූප කොලම් පෑවත් 18 තන්නේ නැටුවත් මට ආපහු ආනාපානෙ යන්න බෑ. ඊ වැඩිම මේ අතරමැද ආලෝකේ පාන ওই පහළ වෙච්චාවයි. විවිකේ පහළ පහළ වෙච්චාවයි. බයක් යකෙක් පහළ වෙනවනම් පහළ වෙච්චා. මම ආනාපානෙත් එක්ක ඉන්න යනකොට අර ආනාපානෙන් ලැබෙන ඒ ගෙදර ගියා වගේ ගතිය නැත්තම් පොඩි එකෙක් ඇවිල්ලා අම්මා ගොඩොක්කට ගියා වගේ ගතිය බය වුණාට පස්සේ හාවා ගිහිල්ලා පැලැස්සට රිංග ගත්තා වගේ දැනෙන ආරක්ෂාව දන්නවනම් මතක තියාගන්න මැරෙන මොහොතටත් ඒ ආරක්ෂාව එහෙමම තියෙනවා. ජීවිතයේදී අත්දකීවි හීනෙන් බය වුණා. ආනපන ඉදිරිපත් වෙලා බයයි. ඉන්ටර්විව් එකට ගියත් විභාග ප්‍රශ්න උත්තර කරගෙන ගියා. වැදවතෙක් ඉදිරියට ගියා. තමන්න තේරෙනම් දාඩිය දාගෙන හීන් දාඩි දාගෙන උගකට වේලිගෙන ධනිස් පුට්ටු වෙන්න පටන් ගන්නවා. අපි වැඩ කරන සබ කෝල ගති කෝල ගති කියලා. ඒක ඉතින් හැටි. මොකද එතකොටම තමන්න පුළුවන් නම් ප්‍රകൃති විදියට හුස්මත් දෙකක් අරගන්න අරගති එමීටම නැතරලා නිකන් ගෙදර ගියා වගේ වැටේ. ඒකේන අපේ රක්ෂණ සාහිතියක් අපි ළඟ තිබ්බත් බැංකුවේ ලොකු ඩිපොසිට් එකක් දාලා තිබ්බත් එහෙනම් පුද්ගලික ආරක්ෂක සේනාවක් අපි ළඟ හිටියත් අපි ඉන්න තැන වඩතාප්ප බැඳලා දිය කඩවල් බැඳගෙන අපි අරසා කරා. මේ සෑම දෙයක්ම අපෙන් ගිලිනවා. මේ ආනාපානෙන් නැත්නම් මේ ආනාපාන සතියෙන් මේ ඇති කරගන්න අරසාව අපිට නිවන් දකින්න බැරුව මේ ජීවිතේ මැරිලා ගියත් ලබනාත්මටත් යනවා. එනිසා අපි දරුවන්ට බුදුරට දෙන්න ඕනේ මෙන්න මේකයි. අපි වයසට ගිහින් අම්මලා තාත්තලාට උපන්ලා දෙන්න ඕනේ මේකයි. එහෙම නැත්නම් මේ නූල් බඳින්නයි, කට්ටඩිකම් කරන්නයි, නස්සත්තර කරන්නයි නරක නෑ. අමාරු වෙච්චාම අපි කොයි එකේ හරි එල්ලෙනවා. ඒකට ප්‍රශ්නයක් නෑ. හයි හති තියෙන වෙලාවක දන්න දැනුමක් තියෙන වෙලාවක මතක් කරලා දෙන්න ඕනේ. මේක තමයි කල යුද්ධ. අමාරුයි. මේක කවුරක්වත් විශ්වාස කරන්නේ නෑ එතෙන්ට එනකම්. මේ කම්පන චංචල කොයි එකක් එනවා. ඇවිල්ලා මේ තුල කරගෙන කරගෙන යනකොට මේ කම්පන චංචල තියෙද්දි ආනාපානේ බලනවා කියන මේ ධර්මයේ මේ කම්පන චංචල ඉන්නේ සුබ ලක්ෂණ නිසා වෙන්න පුළුවන් අසුබ ලක්ෂණ නිසා වෙන්න පුළුවන් මංගල කාරණා නිසා වෙන්න පුළුවන් අවමංගල කාරණා නිසා වෙන්න පුළුවන් ඒක නෙවෙයි ප්‍රශ්නේ මේ කොයි මංගලයටවත් කේ කොයි දුමංගලයටවත් ඊගාවට එන ආනාපානේ වළක්වන්න පුළුවන් කමක් ඇත්තෙත් නෑ. ඒ ආනාපාන සතිය පිටින් වළක්වන්න පුළුවන් කමකුත් නෑ. එච්චරයි අදහන්න තියෙන්නේ. එච්චරයි අදහන්න තියෙන්නේ. එක දවසක් මට බත කෑමම ඔය සුබෝධාරාම කියලා බණ කියද්දි කිව්වා අපි ආනාපාන දෙන්න ඕනේ සහතිකයක් අපි ආනාපාන දෙන්න ඕනේ givisුමක් හදවතින් අප යුද බිමේ ඔබ තනිකලේ නැත කිසි දිනේ ඕකම කියන්නේ ආනාපාන කියන්නේ මේ ෆයිට් එකක් දෙන වෙලාවේදී මම කවදාවත් උඹව මතක කරන්නේ මම ගෙදර පොල් ගානවා වෙන්න පුළුවන් තමන්ගේ ස්වාමියා යුද බිමේ පොල් ගෑවට මොකද නිට්ටරෝම හදවතින් ඉන්නේ යුද බිමේ තමයි. ආනාපාන යෝගාවචරයත් මේ givisuma දුන්නොත් හදවතින් ඔබ යුද බිමේ ඔබ තනිකලේ නැත කිසි දිනේ කියලා. අර ආනාපාන මේ ආලෝකයත් එක්ක සම්ඩු කරන වෙලාවේ කඩුව දෙන්න යන්න එපා ආලෝකයට. ආනාපාන කොපුව දෙන්න යන්න එපා. ආනාපාන කඩුව දීලා අරකට කොපුව දුන්නත් එක නැතත් එකයි. ඉතින් මෙතෙන්දි මනමේ කුමාරි වෙනවද එහෙම නැත්නම් සියුණුවෙන් කටයුතු කරනවද කියන එක තමයි මේ කමඨහන් සුද්ධ කරනවා කියන්නේ. ඉතින් කමඨහන් සුද්ධ කරන්න බෑනේ භාවනා නොකරන එක. කමඨහන් සුද්ධ කරන්නත් බෑ මේ Tamanට ඇති වෙන తত্ত্বය මේ රැයට කාපු දේවල් හරි හෙට කරන දේවල් කතා කරලා බෑ ආනාපාන කරනකොට මොකද්ද වෙන්නේ කියලා කියනවනම් මේ ශාරිපුත්‍ර සංස හරියට ඉර ඇඳලා පෙන්නවා මේ ඉර දිගේ කියන මේ උත්තරේ දීපන්. මේ ඉර දිගේ කියන මෙන්න. ලෙඩේ කියා ගන්න බැරි නම් වෙන සංසිද්ධිය කියා ගන්න බැරි නම් ඒක ඉතින් පය බර වායට පිටි කරාය බේත් බඳින්නසේ කොච්චර කරත් එක තැන කරකැවෙන. ඉතින් හරියට යෝගාවචරයාගේ ප්‍රකාශයක් ඉදිරියට වුණාට පස්සේ ඒක සුද්ධ කරලා මෙතනයි මේ වැරද්ද තියෙන්නේ කියලා අල්ලා ගන්නවා කියන එක ඒ කර්මස්ථානාචාරවරයාගේ දක්ෂකමක් තියෙනවා. යෝගාවචරයත් දැනගන්න මේ වෙහෙස කරන්න නෙමෙයි හදන්නේ හරියටම ඇනේට ගහන්න හදන. ඇනේට ගැහුව ගම හරියනවා. ඒ වගේම තවත් හයේ කට්ටලයක් සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා තියෙනවා අතීතානුධාවනං චිත්තං වික්කෝපානුපතිතං සමාධිසු පරිපන්තෝ අපේ භාවනා කරනකොට හිත අතීතයට ගියා නම් ඒක සමාධියට බාධායි හිත සලනවා අරමුණ කැඩෙනවා අනාගතයට හිත ගියා නම් සමාධියට බාධායි හිත කැඩෙනවා සැලෙනවා එතකොට මේ යෝගාවචර දැනගන්න ඕනේ මම හිත භාවනා කරනකොට හිතවිල්ලක් ආවා. ඒ හිතවිල්ල අතීත සිද්ධියක් නැත්නම් අනාගත සිද්ධියක්. මේ නිසා මම පිළිපැන්නා. එහෙම නැත්නම් දීනං චිත්තං කෝසජ්ජානුපරිච්ඡං සමාධිස පරිපන්තෝ අතිපග්ගහිතං චිත්තං වික්ඛෝපානුපච්ච විකම්පිතං සමාධිස පරිපන්තෝ හිත ලීසීතල වෙලා හිදි වැටිලා නින්දට ගියා වගේ ලිසල යනවා ලෝටල යනවා. ඒක හොඳ වෙලාවටත් ආනාපානදි සිද්ධ වෙනවා. නිදිමත නිරාත් සිද්ධ වෙනවා. මෙතෙන්දී යෝගාවචරය භාවනා කරන ඉන්නකොටපට මේ වගේ නිදිමත තත්යකට එනවා, නොදන්නා තත්යකටපත් වෙනවා කියලා කියනවනම් ඒකතරම තීන්දුව කරන්න අමාරුයි. කෙලෙස් නින්දක්ද එහෙම නැත්නම් භාවනාදී හම්බෙන ප්‍රගතියක්ද කියලා. එතෙන්දී යෝගාවචරයෙන් ප්‍රශ්න කරන්න ඕනි. නින්දට යන්න ඉස්සෙල්ලත් ආනාපානේ නම් නින්දෙන් නැගිටට පස්සෙත් ආනාපාන නම් මේක හොඳ වැඩක්. එහෙම නැත්නම් අහන්න ඕනේ නිින්ද ගියයි කියලා හිත වැටෙන්නේ ආනාපානයේ ඇතුළටද නැත්නම් ආනාපානයේ පිට නන්නත්තර වෙනවද? ඒකට අමාරු යෝගාවචරයට උත්තර දෙන්න අමාරුයි දැනගෙන හොයාගෙන ගියේ නැත්තම්. ලෑස්ති වෙලා ගියේ නැත්තම්. ඒක නිසා කියන්න ඕනේ එහෙම ඇතුළට වැටෙන ගතිය තියෙනවනම් නැත්නම් ආනාපානයේ හරහා ගිහිල්ලා නිින්දට වැටලා තියෙන නැවත අවදි වෙන්නේ ආනාපානෙටම නම් ඒ නිින්දට වැටෙන හැටි හොඳට බල බලා දැක දැක දන දන ලෑස්තිලා යන්නේ කියලා. එදාට යෝගාවචර තේරෙන්නේ මේක නිින්දක් නෙවෙයි මේ කෙලස් නැති තැනක් නිමිත්ත නැති තැනක් සංඥාව නැති තැනක් විස්තර කරගන්න බැරි තැනක් වුණාට ඒ භාවනාව හොඳ තැනක්. දැන් යෝගාවචරය යන හැටි දන්නෙත් නැහැ නැගිටට පස්සේ নানা ප්‍රකාර අරමුණු නම් තියෙන එක නිින්ද වෙන්න ඉඩ තියෙනවා. ඒකටත් තීන මිද්දේ කියලා කියනවා කෝසජ්ජය කියලා කියනවා. ඉතින් මේකට උපදේශය දුන්නා පස්සේ යෝගාචර සැලකිල්ලෙන් කරලා නැවතත් සලකා බලන්න ඕනේ මේ කොහරට වැටලා තියෙන්නේ අතිපග්ගයිතං චිත්තං කියලා කියන්නේ මම මට දැන් හෙට අඬ ගෙදර යන දෙනවා දැන් මම සෝවාන් වෙන්න ඕන දැන් මම ධ්‍යානයක් ලබනවා මට දැන් අභිඥාව නැ කියලා ඉතින් පරිතද කරගන්න හදනවා ඔන්නට වැඩි මිඩිකල් අල්ලන්න හදනවා එතකොටත් හිත පයි මේක භාවනාවේදී ධම්මොද්දච්චේ නිසා සිද්ධ වෙනවා ධම්මොද්දච්ච කියන්නේ ධර්මයේ නිසා මෙහිත අවසන ගතියක් වෙනවා දුකු ආශාවක් එන්න පටන් ගන්නවා. කාන්දමට ඇල්ලුවා වගේ ආනාපානෙ හිටිනවා. ආලෝක පහළ වෙනවා. නැගිටින්න බැරුව නැගිටින්න හිතන වෙන විදිය පුදුම ආශාවක් පහළ වෙනවා. ඒ වගේම හොඳට මේ කියන කාරණා ළඟ ඉඳලා దేవතාවෙක් කියලා දෙන්න වගේ තේරෙන පටන් අර ගන්නවා. ධෛර්යයක් එනවා. ආලෝක ලැබෙන්න ඔක්කොම ටික හම්බෙනවා. එතකොටත් තියෙනවා දැන් නම් හරි තමයි මං නම් ඔය කාට නොකුණත් මං දැන් සෝවන් වෙලා වෙන්න ඇති. මම දැන් රහත් වෙලා වෙන්න ඇති. මම දැන් ධ්‍යාන ලැබල වෙන්නේ නැති කියලා ඉතින් සරුංගල්ලරින්න පටන් ගන්නවා. ඒ ධර්මයේ නිසාමයි සි ධම්මොද්දච්ච වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් නික්කම්ම හුදු කෙලෙස් නිසා වෙන්නත් ඉඩ තියෙනවා. මේක යෝගාචර 3-4 සැරයක් වුණාට පස්සේ දැනගෙන දැනගෙන දැකගෙන ගියොත් මේ සෑම අවස්ථාවකම සුද්ධ විය යුත්තක් තියෙනවා. කමඨාන සුද්ධ විය යුත්තක් තියෙනවා. මොකද මේක හොඳට නරකට දෙකටම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අබිනතං චිත්තං අපනතං චිත්තං නැත්නම් අබිනතං චිත්තං රාගානුපරිතං සමාධිස පරිකං පරිපන්තෝ අපනතං චිත්තං දෝසානුපරිතං සමාධිස පරිපන්තෝ ආනාපානට ආශාවක් ඇති වෙනවා. නිකන් ආස්වාසය ආස්වාදයක් වෙනවා. එතකොට නිකන් එහිම নিমগ্ন වෙලා මේ ආලෝකාදී දේවල් වල ගිලීගෙන යෝගාවචරයට සද්ධාව වැඩි වෙලා විමසුන් නොවන නැති වෙලා ගිලිලා නැහිනු. ඒකට අබිනත භාවය. අබිනත භාවය වගමට අපනත භාවය පහනවා. දිගට ආනාපානෙ පේනවා. එපා වෙලා. කම්මැලි වෙලා. නීරස වෙලා මොකද්ද ඉතින් ඔක බැලුවයි යටි කියලා වැඩේ හුස්ම දිහා බලන් හිටපම මොකද්ද වෙන්නේ කියලා ඒක වෙනකොට වෙන අරමුණු ගන්න හිතනවා. එතකොට හිත විසිරියනවා. මේ සෑම තැනකදීම පන්දති ඉංජති කියන පද දෙක පාවිච්චි කරනවා ස්පන්දන වේ ශලේ විකම්පිත වේ. මේ 18ම හැම කෙනාටම වෙන්න ඕන කමක් නැහැ. හැබැයි එකක් හරි දෙකක් හරි හැම කෙනාටම එනවා. සමහරුන්ට ආරයක් තියෙනවා. එයාට එතනම තමයි ගිහිල්ලා වැටෙන්නේ කවදා හෝ ඒක හරහා යනවනම් ගියාට පස්සේ මේ ප්‍රශ්න නතර වෙනවා. ඉතින් එතනදී උපමාන දෙකක් එහෙම නැත්නම් අපි කියමු ඒ දණ්ඩ යන මිනිහට වගේ අත්තල් දෙකක් පෙන්ලා දෙන්න පුළුවන්. එකක් තමයි සියුම් වුණත්, ගොරෝසු වුණත්, ප්‍රිය වුණත්, අප්‍රිය වුණත්, ළඟ පෙනුණත්, දුර පෙනුණත්, ඇතුළත පෙනුණත්, පිට පෙනුණත් ආනාපානය අමතක කරන්න එපා. අතීත වශයෙන් පෙන්වත් වර්තමාන වශයෙන් පෙන්වත් අනාගත වශයෙන් පෙන්වත් ආනාපාන මේ හොල්මන් 11ක් තියෙනවා කොයි එක තිබ්බත් මම පුළුවන් තරම් ආනාපානයේට සම්බන්ධ වෙලා කටයුතු කරනවා නම් ජීවුරෙක් නැති වුණත් තමයි කමඨාන සුද්ධ කරගත හැකි. එහෙම නැත්නම් මතක තියාගෙන ඉන්න සමාධිය පිටිපස්සේ ඉලවන්න යන්න එපා සතිය දැනගන්න සති හිතේ ආනාපාන සතිය තියෙනවද නැද්ද? දැන් මේ හිත තියෙන්නේ සද්දකද වේදනාවකද හිතවිල්ලද කියනවනම් සතිය ආනාපානේ පදනම් කරගෙන තිබ්බත් සද්දයක් පදනම් කරන තිබ්බත් වේදනාවක් පදනම් කරන තිබ්බත් හිතවිල්ලක් පදනම් කරන තිබ්බත් සතිය සතියමයි. නමුත් ආනාපානේ පදනම් කරන සතිය සමාධියක් ඇති කරලා දෙන්න සමත සමාධියක් ඇති කරලා දෙන්න සමත් වුණාට පිටිවිල්ලෙන් වේදනාවේ සද්දින් යන සතිය පැන පැන යන සතිය සමත සමාධියක් ඇති කරලා දෙන්න ප්‍රමාණවත් මදි. ඉෂායතන සතිය තියෙන සමාධිය නෑ. නමුත් ඒක යෝගාවචරය දන්නවා. ඒකට වෙනත් වචනකින් කියන්න බලන්න මේ සමාධියට කියන්නේ සමත සමාධිය නෙවෙයි ක්ෂණික සමාධිය, ඛණමත්ත්‍ටි ටික සමාධිය. ඉත බොහොම ඉක්මනට සවරම් කියනවා සද්දෙන් වේදනාවෙන් හිතවිල්ලෙන් ආනාපානෙන් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් නිමිත්තෙන් හැම තැනම නටනවා. නටුවට යෝගාචරය හොඳට දන්නවා මේකයි වෙන්නේ කියලා. එතකොට සමත වශයෙන් සමාධිගත වෙලා නැහැ. නමුත් යන යන තැන දන්නවනම් ඒක මං හිතනවා සමත සමාධිකට වැඩිය සෙල්ලක්කාර සමාධියක් එතන තියෙයි. ඉතින් මේකෙදී ධෛර්යය දෙනවා වෙනුවට හිත නරක කරගෙන මට සමාධිය හරියන්නේ නැහැ මට එදා තිබුණ සමාධිය ආවේ නැහැ කියලා කියන පටන් අරගත්තොත් ඒකට කියන්නේ ආනපානට අනදර කරයි කියලා. සතියට අනදර කරයි කියලා. ඉතින් මේක කරගෙන කරගෙන යනකොට ඉස්සරහට යන යෝගාවචිත මේකට අවස්ථා අනන්තවත් ලැබෙනවා. ඒ සෑම අවස්ථාවකදීම හිත වැටෙන්නේ යෝනිසෝමනසිකාටද අයෝනිසෝමනසිකාටද කියන එක මොනම කෙනෙකුටවත් කල්ලාතෝ විනිශ්චය කරන්න බෑ. අයෝනිසෝපාංශකට බැටුනොත් හිත පශ්චාත්තාප වෙලා පසුබාරනවා. සද්ධාව කැඩෙනවා, විශ්වසනීය භාවය නැති වෙනවා. යෝනිසෝමංචිකාට වැටුනොත් නා මේ වෙලේදී වැටුණා මේක සාරිපුත්ත හමුදුත් කියලා තියෙනවා. ඒක වෙන්න පුළුවන්. එකක් මම අනිත් දවසේ මේක අහරහ යන්න ඕනේ කියලා ඇහැකි සංඥාව ගන්න. ඉතින් අයෝනිසෝමංචිකාට වැටීමට මම කියන්නේ චරිචුරු කියලා. භාවනා කරන නිකාන් චරිචුරු ගන්නවා. මේ ලස්සනට භාවනාව යද්දී චරිචුරු නැතුව භාවනා කරනවා නම් වෙච්ච දේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා පූර්ව නිගමනකින් තොරව ඒක පිළිබඳව විනිශ්චයකින් තොරව වෙච්ච හැටි කියන්න පුළුවන්. ඒකට තමයි පරමාර්ථ භාෂාව කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ සුභ අසුභ, හරි වැරදි, නිත්‍ය සංඥා, ආත්ම සංඥා වලින් පටලවා ගත්තට පස්සේ අපේ කමටහන නිකම්ම නිකං වැල් වටාරමක් විතරයි. කියන්න ඕනේ කාරණාවක් නැහැ. නඩුවට අදාළව නෙවෙයි කතා කරන්නේ. ඔය ආවට ගියාට කතා කරන උසාවියේ කාලිනාස් තියෙනවා. එනිසා ගොඩාක් කල් යනවා. මට මාස 18කට වැඩි කල් ගියා මේ නඩුවට කෙලින්ම කතා කරන එක. හැබැයි මේක ඉගෙන ගත්තට පස්සේ හරියට sannivedanaya කියන එක හරියට point එකට කතා කරන ඉගෙන ගත්තට පස්සේ සම්පූර්ණ ජීවිතේම සකස් වෙන්න පටන් ගන්නවා. ජීවිතේම ව්‍යාකරණය හදනවා. නිකන් නිකන් භාවනා කරලා ඒක විතරක් නෙවෙයි ඕන ගණන් ශාස්ත්‍රයක්, චිත්‍ර කලාවක්, සම්මුඛ පරීක්ෂණයක්, නිර්මාණයක් ඕන දෙයක් කරන්න ගියාම මෙන්න මේකයි මම කරන්නේ. මට මේ මේ අඩුම කඩමර කියනවා මෙන්න මේක කරන්න පුළුවන් කියලා බලාපොරොත්තු නැති දේවල් ඉස්මතු කරගන්න යන්නෙත් නැහැ. තියෙන දේවල් අනාගෙන අවුල් කරන්න යන්නෙත් නැහැ. අදාළ දේ කරන්න පුළුවන් ශක්තියක් ගන්න. මේක තමයි විමුක්තිය කියලා කියන්නේ. මේක තමයි වෙන් අපි ස්වාධීනත්වයේ ලබනවා කියලා කියන්නේ. මේකට ලස්සන වචන තව ටිකක් පාවිච්චි කරනවා. මේකට විවේකයේ කියලා කියනවා. කොච්චර වැඩ කරත් මේකට විවේකී කියලා කියනවා. මේකට විස්රාමයේ කියලාත් කියනවා. මේකට හුදේකලා බව කියලාත් කියනවා. මේ හුදේකලාව අන්තිම දියුණු කලාවක්. කොච්චර සෙනඟක් එක්ක වැඩ කරත් තමයි මේ දේ කරගෙන යන්නේ කියලා ඒකේ දිගට ඒ කටයුතු කරගෙන යනවා නම් අනික් කට්ටියකින් Tamanට බාධාවක් හෝ Tamanගේ අනුන් කට්ටියට බාධාවක් නැහැ. එහෙම නැත්නම් කොච්චර කාලගෝසා තියෙන තැනක වුණත් Taman මේ පැවැත්තියේ ආනාපානත් එක කියලා තියෙනවනම් අපිට මේ බාහිර දේවල් එක ගැටි ගැටි ඉන්න වෙලාවක් නැහැ. ඒ දේවල් ASCII ආනාපානේ පවත්තන දැනගත්තට පස්සේ බාධා නැති තැනක යන ගමන්ට වැඩිය හරි විචිත්‍රයි. හරි සිද්ධි බහුලයි. මේක තමයි සමත භාවනා සහ විදර්ශනා භාවනාවේ වෙනස. සමත භාවනා කරන කට්ටිය පරිසරය ඔක්කොම සාන්ත සුන්දර බාඩපත් වෙලා සද්ද නැතුව වේදන නැතුව හිතිවිලි නැතුව සමනලයට අතු නැමුණා වගේ ආනාපානෙ කරන්න බලාපොරොත්තු වෙනවා. පින්ති නැත්තන්න පුළුවන් තැකේ. විපස්සනා භාවනා කියලා කියන්නේ කොහෙන් හරි ගමන්නේ මේ සතිය කියන එක හඳුනා ගන්නවා. ඒකට ඉස්සරහට යන ආනාපාන කියන එක හඳුනා ගන්නවා. පුළු පුළුවන් වෙලාවේ ආනාපාන සතිය පිහිටවන පිහිටවන යනකොට ඒ බුද්ධලා එnde end end end ඒ පරිසර සාධක වලින් <clears throat> ස්වාධීන වෙච්ච හොඳ ප්‍රතිශක්තියක් සහිත බාධක වලින් බාධා නොවි ගත කරන්න පුළුවන් සමාධියක් ඇති කරනවා. ඒක ਸਰවචන්සේ සඳහන් කරන්නේ කාය ඉන්ජන ස්පන්දන, චිත්ත ඉන්ජන ස්පන්දන නැති නැත්නම් ආනෙන්ජ තත්වයක්. ඒක කවදාකවත් සැලීම් හරහා මිස ස්පන්දන හරහා මිස සුපර් මාකට් එකෙන් ගන්න නැහැ. මේක හරහාමයි යන්නේ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ හරහා කරන භාවනාවට ඒකට කරන මේ පුහුණුවට වඳින්න වටිනවා. ඒකයි මේ දායකයෝ අපිට කන්න දෙන්නේ. ඒකයි මේ දායකයෝ මේ සලකන්නේ අපිට. මොකද මේක ලේසි වැඩක් නෙවෙයි. ඒක හිතන්න එපා ඒක හුදු ආත්මార్థකාමීව Tamanda විතරක් කරන දෙයක් විතරක් නෙවෙයි. ඉතින් විශාල වශයෙන් බාහිර බලපෑමක් තියෙනවා. පරිසරයට හොඳ කම්පන තරංග නිකුත් වෙනවා. ඒ වගේම කය හිත දෙක සුවසේවාවකටපත් කරනවා. ඒ වගේම මේ අවුරුදු 2600ක් පරණ බුද්ධ සාසනය අපි පණ දීලා විශේෂම කියන අපි එකකින් පණ අරගෙන ධර්මයේ සජීවී කරන වැඩ පිළිවෙලක් යනවා. ඒක නිසා භාවනා කරන මිනිස්යාගේ පපුවේ තමයි බුද්ධ ආගම තියෙන්නේ. භාවනා කරන මිනිස්යාගේ පපුවේ තමයි සීල ශික්ෂාව තියෙන්නේ, සමාධි ශික්ෂාව තියෙන්නේ, ප්‍රඥා ශික්ෂාව තියෙන්නේ. ඒක මේ රුවන්වැලි සෑයවත්, දඹදිව හතරමා ස්ථානේවත්, කැලණියේවත් ඒව නෙවෙයි. ඒවට කියන්නේ ධාතු චේති කිය. ධාතු tempat කරගනි. යෝගාවචරයේ පපුවේ තියෙන්නේ ධර්ම චේති. හැම දෙයකම මතුවෙන ධර්මතාවය දක්වන. රූප වශයෙන් හෝ නාම වශයෙන්. ඒකට මේ මනුස්සය ඇවිදින චෛත්‍යයක් පාටපත් වෙනවා. පූජාර්ය වස්තුවක් පාටපත් වෙනවා. ඉතින් ඒක කරන්න තියෙන්නේ මේ වැරදි ටික හරහා. ඒක නිසා භාවනා කිරීමේදී මේ වෙන එකක්වත් දෝෂයකට ගන්න ඒවා හොරතල් විදිහට ගණන් ගන්න. ඒවා ධර්මමය හොරතල්. මේවා හොඳට sannivedana වෙච්ච දවසේ අපි ඒකයි මේ එකම වහලයක් අත එකම බත්තලියෙන් කාලා දවස් ගාණක් එකට කටයුතු කරන්නේ මේක sannivedana වුණාට පස්සේ එකම ධර්ම පවුලක්. එහෙම නැත්නම් එකම ධර්ම රුධිරයක් බාටපත් වෙනවා. එතකොට නිකන් සරුවචනසේ පහළ වුණා වගේ, සාරිපුත්‍ර සාංශේ පහළ වුණා වගේ හැම කෙනාටම ධෛර්යයක් ඇති වෙනවා. මේක නිකන් ලේනෙක් වලිගේ මෝදින් හදනා වගේ නිකම්ම නිකම් මෛත්‍රී බුද්ධ සාසන මොන්ඩිසෝරි පන්තියක් නෙවෙයි මේක. එතන එතන කරන්න යමක් තියෙනවා කරන කරන යමෙන් අලුත් ධෛර්යයක් ඇති වෙනවා කියන අදහසයි මේකේ තියෙන නිසා අද ධර්ම දේශනාවෙනුත් සිළු දිනාට මේ අවශ්‍ය කරන වූ ධෛර්ය ශක්තිය පහළ වේවා කියන අදහසින් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිළු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා